ඔබවන් සුබ සන්ධ්‍යාවක් අපේ මේ ශනිදාවේ සන්ධ්‍යාවේ සිද්නේ තසපුව ආරම්භමටයි සූදානම. අදත් සෙනසුරාදා සිද්නේ තසපුව වෙනුවෙන් ආරාධනා කළා උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘ අපේ ජාතික බලවේගයේ විධායක ලේකම් පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට උන්වහන්සේ බොහොම ශ්‍රද්ධාවෙන් සිද්නේ තසපුව වෙනුවෙන් පිළිගෙන ඇරයුම් කරනවාද ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා.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 තේ ඇත්තන්ගේ සියලුම සත් ප්‍රාර්ථනාත් සඵල වෙන්නට කියලා මෙත් සිතින් අපි ආශිර්වාද කරනවා. අද පින්වත්නි අපිට කතා කරන්න තියෙන ඊටාම වටින කාරණයක් ඔබ දන්නවා අපි මාස කිහිපයක් තිස්සේ මේ වෙනකොට සාකච්ඡා කරමින් ඉනවා ෂඩ් අසාධාරණ ඥාන ගැන බුදුරජාණන් වහන්සේලාට පමණක්ම තියෙන ඥාන හයක් ගැන මේ ෂඩ් අසාධාරණ ඥානවල දැන් අපි කොටස් ගණනාවකින් මහා කරුණා සමාපatti ඥානෙ විස්තර කරමින් එනවා. පින්වත්නි අද දවසට નિયમિત කොටස මහා කරුණා සමාපatti ඥානයේ මොකද්ද කතා කරන්න තියෙන්නේ අද දිනට කියලා බලමු. ඔබ දැනුවත් පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ අසුරින් තමයි මේ මහා කරුණා සමාපatti ඥාණය විස්තර කරලා දෙන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙටි කෙටි කරුණු කරුණු වශයෙන් පෙන්වලා දුන්න මේ අසිරිමත් ඥාණය දීර්ඝව අපි සතියෙන් සතිය සාකච්ඡා කරමින් යනවා. පින්වත්නි, අද දවසේ අපි කතා කරන්නේ සසල්ලෝ ලෝක sannivaසේ විද්දෝපුතු සල්ලේහි තස්ස නත්තඤ්ඤෝ කෝචි සල්ලානං උද්ධාතා අඤ්ඤත්‍ර මයාති පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තේසු මහා කරුණා ඔක්කමති බුදුරජාණන් වහන්සේලාගේ උතුම් මහා කරුණා සිත මේ සත්වයන් කෙරෙහි බැස ගන්න තවත් ආකාර අතර එකක් අද මේ කතා කරන්නේ මොකද්ද සසල්ලෝ ලෝක sannivaase විද්ධෝ පුතුසල්ලේහි මේ ලෝක sannivaase මේ ලෝක සත්වයා පින්වත්නි බොහෝ උල්වලින් වේදනා විඳිමින් ගලව ගන්න අමාරු විදිහට වේදනා විඳිමින් දුක් විඳිනකොට බුදුරජාණන් වහන්සේ දකිනවා මේ ලෝක සත්වයාගේ මේ උල් ගලවලා දාන්න වෙන කිසි කෙනෙක් නෑ මම තමයි මේ කටයුත්ත සිද්ධ කරන්නට ඉන්නේ කියලා උන්වහන්සේ දකිනකොට උන්වහන්සේගේ උතුම් මහා කරුණාසිත මේ ලෝක සත්වයා කෙරෙහි බැස ගන්නවා පින්වත්නි. එතකොට අපි බලමු දැන් මෙතනදී මේ මොනවද මේ උල් ඇනිලා ලෝකයා දුක් පීඩා විඳිනවා ගලව ගන්න අමාරු තරම් බොහෝ උල් වලින් පීඩා විඳිනවා කියලා කියන්නේ මොකක්ද මේ ගැන පින්වත්නි සොයා බැලුවොත් විමසුවොත් බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතය තුළ උන්වහන්සේලා මේ ලෝක සත්වයා අතර ඉස්සිස්සෙල්ලම මේ සියලු දෙනා අතරෙම පළමුවෙන්ම මේ හුල් ගලවගත්ත උත්තමයා උලක් කැනෙනවා කියන එක ඔබ දන්නවා දුකක් මේ උල පින්වත්නි වේදනාව උල් ඇනෙනවා එතකොට මේ වේදනාව උල් ඇනිච්ච කෙනා ඒ වේදනාව නිසාම රාග ద్వේස මෝහ කියන උලුත් එන ගන්නවා. සැප වේදනාව උලක් කියන දුක් වේදනාව උලක් කියනවා. සැප දුක නැති උපේක්ෂා වේදනාවත් උලක් කියනවා. පින්වත්නි, ඔය කොයි උල ඇනුනමත් කෙලෙස් සහිත සත්වයා තුල කෙලෙස් කියන උලක් ඒ අස්සට ඇනෙනවා. දැන් අපි කියමු සැප වේදනාවත් එක්ක රාගය කියන උල් ඇන ගන්නවා. දුක් වේදනා ඇති වෙනකොට ද්වේෂය කියන උල එන ගන්නවා. පේක්ෂා කියන උල එනකොට වේදනාව ඇති වෙනකොට මෝහය කියන මුලා වෙන උල එන ගන්නවා. ඉතින් මේ ලෝක සත්වයාගේ ස්වභාවයම කොයි වෙලාවෙත් උල් එනගෙන ඉන්නේ. ඒ ලෝක සත්‍යය ලෝක සත්‍යය කියලා අපි බාහිර මේ මේ ලෝකයා ගැන නෙමෙයි කතා කරන්නේ පින්වත්නි ඔබ හොඳට මතක තියාගන්න මේ කතා කරන්නේ අපි ගැන. එතකොට මේ ලෝකේ අපි කවුරුත් දකින දකින දේවල් එක්ක ඇහෙන හැම දෙයක් එක්කම දැනෙන දේවල් එක්ක නහයට දිවට කයට දැනෙන දේවල් එක්ක ඊට පස්සේ මේ හිතට හිතෙන දේවල් එක්ක කොයි වෙලාවෙත් උල්ලන ගන්නවා ඔබ දන්න උලක් කනනට පස්සේ අභ්‍යන්තරයේ මහා වේදනාවක් දැනෙනවනේ එතකොට මේ ඇනෙන උලත් එක්ක දැනෙන අභ්‍යන්තර වේදනාව විඳින කෙනා දන්නවා මේ උලක වේදනාව බොහෝ පීඩාකාරී. හැබැයි පින්වත්නි මේ හිතට ඇනෙන උල ගැන වගේ වගක් අපිට නෑ දැනෙන්නේ නෑ මේක මහා පීඩාවක් කියලා. මේක අවබෝධ කරපු කෙනා තමයි දන්නේ මේකේ තියෙන දුක, මේකේ තියෙන පීඩනේ. අපි හිතමු මහා බරක් උපතින්ම උස්සගෙන ඉන්නෝ. කවුරු හරි කෙනෙක්. උපන් දා ඉඳලම බරක් උස්සගෙන ඉන්නෝ. එතකොට මෙයාට මේ බර බරක් හැටියටවත් තේරෙන්නේ නැහැ. මෙයා ඉපදිච්ච දා ඉඳන්ම ඔසෝගෙන ඉන්න නිසා. එතකොට පින්වත්නි කවදා හරි දවසක දැන් මෙයාට උපන්දා ඉඳලා පුරුද්දක් වෙලා තීච්ච මේ බර කවදා හරි දවසක බිම තියන්න ඉඩක් ලැබුණොත් එහෙම අන්න එදාට මෙයාට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා. ඔය සැහැල්ලුව දැනුණට පස්සේ තමයි තේරෙන්න පටන් ගන්නෙ. කොච්චර මේ බරක් මෙච්චර කාලයක් මං උස්සගෙන හිටියද කියලා බරේ තරම තේරෙන්නේ පින්වත්නි බර බිමින් තියලා සැහැල්ලු වෙච්ච දාටයි. ඒ වගේ තමයි මේ මානසිකව හටගන්න වේදනාවලදී අපි පින්වත්නි කායික වේදනා හෝ වේවා මානසික වේදනා හෝ වේවා මේ හැම වේදනාවක් එක්කම මානසිකව උපද්ද ගන්න මහා දරුණු ක්ලේශ තියෙනවා. ඇලෙන ගැටෙන කෙලෙස් තියෙනවා. මේ කෙලෙස් බරයි. අපි කෙලෙස් බර කියලා වචනයක් කියන්නේ. මේ කෙලෙස් වල තියෙන බර තේරෙන්නේ පින්වත්නි ඒ බර කවදා හරි දවසක බිමින් තිබ්බ දාටයි. මේ උල ගලව ගත්ත දාටයි. ඒතර මේ යුගය තුල මේ උල ඉසිස්සෙල්ලම ගලවගත්තේ භාග්‍යතුන් වහන්සේනේ. රාග දේශ මොහ කියන මේ උල් ගලවගත්ත බුදුරජාණන් වහන්සේ ඒ උල නිසා ලෝකයා විඳපු පීඩාව කොච්චරද කියලා මෙලොව වශයෙන් රාගය නිසා මෙලොව විඳින පීඩනේ ද්වේෂ නිසා මෙලොව විඳින පීඩනේ මෝහ නිසා මෙලොව විඳින පීඩනේ තුන්හන්සේ දකිනවා ඒ ඇනිච්ච උල නිසා ඒකේ දැන් සමහර දේවල් තියෙන පින්වත්නේ යම් කිසි උලක් යනට පස්සේ ඒක මේ උඩු දුවනවනේ. ඒ ඒ ඇනිච්ච උල නිසා අපි කියමු මොනවා හරි ඇණයක් ඇනුණා. දැන් සමහර විට මේක පිට ගැස්ම හැදෙනවා. ඇනේ ඇනිච්ච එකටත් වේදනාවක් වෙනම තියෙනවා. ඇනේ ඇනිච්ච එකේ වේදනාව මදිවට ඒකේ තීච්ච පිට ගැස්ම නිසා දැන් සමහර විට කකුල කපන්න වෙන තරමට මේක උඩු දුවනවා. දැන් මේ ඇනේ ඇනුන් නැත්තම් මෙහෙම උඩු දුවන එකක් වෙන්නේ නැහැ. ඇනිච්ච නිසා තමයි උනේ. එතකොට දැන් මේකේ අර මේ ඇනිච්ච නිසා ඇතිවෙච්ච බාහිර උඩුදුවපු කාරණාව ඒකේ තියෙන වේදනාව අවසානයේ කකුල කපන තැනටමපත් වුණා නම් අපි හිතමු එහෙම බැලුවට පස්සේ ඒ කකුල අහිමි වීම නිසා ඊට පස්සේ ජීවිත කාලෙම දුක් විඳින්න උනේ අර ඇනේ ඇනිච්ච එක නිසා නම් ඇනේ ඇනිච්ච වෙලාවේ ආපු වේදනාව බොහොම ටිකක් වගේනේ පින්වත්නි ඒ කියන්නේ මේ කකුල කැපීමේ වේදනාව, ඒක කකුල කැපීම නිසා විඳින මානසික දුක, ඒ නිසා ජීවිත කාලෙම විඳින අපහසුතා සියල්ලම එකතු කරලා ගත්තට පස්සේ අපි හිතමු අර ඇනේ ඇනිච්ච වෙලාවේ ඇනුණු ඇනෙන් ආපු දුක හරිම පුංචි දෙයක්. ඒ වගේ තමයි රාගය නිසා මේ ජීවිතේ විඳින දුක් පීඩා හරි ටිකයි. හරියට ඇනේ ඇනුණාට පස්සෙන දුක වගේ. නමුත් ඒ දුකත් එක්ක පින්වත්නි ඒ රාගය කියන උල ඇනිලා ඒකේ කෙලෙස්වල විපාක අපි විඳිනකොට සමහරට නිරේ ගිහිල්ලා තිරිසංගතාත්මවල ප්‍රේතාත්මවල විවිධ ආත්මවල ඒකේ විපාක විඳ විඳ යන එක හරියට අර පිටගැස්ම ගිහිල්ලා කකුල කපලා දානවා වගේ වැඩක්. ඒක ඊට පස්සේ කකුලත් නැතුව දුක් විඳිනවා වගේ වැඩක් තමයි. සුගතියත් අහිමි වෙලා මං කකුල කපනවා කියන එක උපමා කරලා සුගතිය කැපිලා යනවා. සුගතියම අහිමි වෙනවා. එතකොට අර ඇනේ ඇනීම නිසා තමයි කකුල කපන තත්ත්වයට ගියේ. මේක උඩුදිව්වේ. දැන් සමහර ඇන තියෙනවා මේක විසයි පිට ගැස්ම හැදෙන්න පුළුවන්. හැබැයි මේක පිට ගැස්ම හැදිලා අර කකුල කපන තැනට යන්න කලින් ඉක්මනටම මේක සුව කරගන්න අවශ්‍ය ප්‍රතිකර්ම කරලා සනීප කරගන්නවා. ඒ වගේ පින්වත්නි රාගය කියන මේ මලකඩ ඇනේ ඇනුනට පස්සේ උල ඇනුනට පස්සේ යම්කිසි කෙනෙකුට පුළුවන් ඒ රාගය විරාගය බවට පත් කරගන්න අවශ්‍ය කරන මේ ධර්ම මාර්ගයේ ප්‍රගුණ කරගන්න. ඔක द्वේෂේ පැත්තරත් එහෙමයි මෝහේ පැත්තරත් එහෙමයි. දැන් එතකොට ඔබ ඔන්න තේරුම් ගන්න මේ බුදුරජාණන් වහන්සේ වදාළ උලක් වගේ පීඩාකාරී ගලව ගන්න අමාරුයි අභ්‍යන්තරිකව ඇනෙන දෙයක් කියලා පෙන්වන මෙතනදී උන්වහන්සේ ගලවගත්තට පස්සේ උන්වහන්සේට දැනෙන සැනසීමත් එක්ක උන්වහන්සේ සමස්ත ලෝක සත්වයා දිහාම අවධානය යොමු කරනකොට දකිනවා මේ මුළු ලෝක sanniවාසෙම මේ උල් ඇනගෙන ඉන්නේ හැම තිස්සෙම ඇන ගන්නවා හරියට ඔබ හිතන්න පින්වත්නි අර වගේ මලකඩ ඇණයක් ඇනගෙන විඳින මේ පීඩණය ගැන අවබෝධයක් ඇති කරගත්ත කෙනෙක් ඒ ඇනේ ගලවලා දාලා ඒ ඇනෙන් මේ උඩු දුවන්න නොදී ටක් ගාලා ඉක්මනටම ඒක බරපතල තත්ත්වයටපත් වෙලා වෙන විපාකයක් වෙන්න කලින්ම ඉක්මනින්ම සුවපත් වෙච්ච කෙනෙක් ඉන්නවා කියමුකෝ. දැන් මේ සුවපත් වෙච්ච කෙනා ඒ ඒ සුවපත් වෙන්න අවශ්‍ය වැඩපිළිවෙල ප්‍රතිකර්ම ටික කරගත්තේ කොහොමද කියලා දන්නවනේ. දැන් ඔබ හිතන්න මේ කෙනාට කොහොමද උල ගලවන්නේ කියලා අවබෝධයක් තියෙනවා. උල ඇනීම නිසා තියෙන වේදනාව ගැනත් දන්නවා. මේ සියල්ලම තේරෙනවා. ඒ ඒවා ගලවන විදිහත් දන්නවා. ඒ වගේම මේක උඩු දුවන්නේ නැති වෙන්න කොහොමද මේකෙන් බේරෙන්නේ කියන එකත් දන්නවා සියල්ලම දන්නවා. එතකොට මේ ලෝකයේ වෙන කිසිම කෙනෙක් ඒ ගැන දන්නේ නැති කවුරුවත් දන්නේ නැතිනම් මේ එකම කෙනා නම් මේක දන්නේ. එයාට වගකීමක් එනවයි කියමුකෝ. ලෝකේ අනිකුත් උල් ඇනගන්න හැම දෙනාම බේරගන්න වගකීම තියෙන මෙයාගේ අතේ කියලා. පින්වත්නි ආන් ඒ වගේ තමයි මේ රාග ద్వේස මෝහ කියන උල් වේදනාව නැමැති වේදනාවක් තුල සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියන උල් ඇනුණට පස්සේ ඒ තුල එනගත්ත රාග දේශ මොහ කියන ආදී උල් නිසා ලෝකයාම පීඩා විඳිනකොට මේ ලෝකයාව නිදහස් කරන් ඉන්නේ මම විතරයි මේ ලෝකයාගෙම මේ උල් ගලවන්න උදව් කරන්න පුළුවන් මට විතරයි මේ ලෝකයා මේ උල්ලැනගෙන විඳින වේදනාවෙන් නිදහස් කරලා මේ අයට පිහිට වෙන්න ඉන්නේ මම විතරයි වෙන කවුරුවත් නැහැ කියලා දකින කොට උන්වහන්සේ තුල ඇතිවෙනවා පින්වත්නි මහා කරුණාව. ඔය මහා කරුණාව ගැන තමයි අද මේ කතා කරන්නේ. පින්වත්නි මහා කරුණාව එක එක ආකාරයෙන් කතා කරනවානේ දැන් අද මේ එතකොට පැහැදිලිවම උල් ගැන කතා කරුනේ. අපේ අවධානය යොමු කරමු මේ සල්ල කියන වචනේ පාවිච්චි කරන්නෙම උලටනේ. දැන් අද මේ කතා කරන තැන කියනවා පුතු සල්ලේහි. බොහෝ උල් එන ගන්නවා. හ්ම් විද්ධෝ පුතු සල්ලේහි. ගොඩාක් උල් එනගෙන අවසානයේ තස්ස නත්තඤ්ඤෝ කෝචි සල්ලානං උද්ධාතා අඤ්ඤත්‍රමය. මේ එනගන්න උල් ගලවලා දාන්න වෙන කවුරුවත් නැහැ. මම විතරමයි ඉන්නේ කියලා උන්වහන්සේ දකින්නේ. පින්වත්නි, උන්වහන්සේ නිසාම මේ සල්ල කියන නම ඇතුව මේ උල් කියන වචනේ ඇතුව බොහෝ සූත්‍ර දේශනා කරලා තියෙනවා. කොද්දක නිකායේ තියෙනවා සල්ල සූත්‍රය කියලා, සංයුත නිකායේ තියෙනවා සල්ල සූත්‍රය කියලා. සල්ල කියන්නේ උලට. පින්වත්නි, මේ උල ගැන බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම කියලා දුන්න වටිනා සූත්‍රයක් තමයි සංයුත නිකායේ වේදනා සංයුක්තයේ තියෙන සල්ල සූත්‍රය. මම හරිම කැමති සූත්‍රයක් ওই සල්ල සූත්‍රය වෙනමම සාකච්ඡා කරන්න ඕන කාරණා රාශියක් තියෙන සූත්‍රයක් පින්වත්නි මේ සල්ල සූත්‍රේ. ওই සූත්‍රේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සාමාන්‍ය ලෝකේ මේ මාර්ගඵල අවබෝධයකට පත් වෙච්ච නැති මිනිස්සු ඉන්නේ පෘථග්ජනයෝ. ඔන්න ඔය අසෘතව පෘථග්ජනයොත් සැප වේදනා විඳිනවා. ඔය පෘථග්ජනයොත් දුක් වේදනා විඳිනවා. ඔය පෘථග්ජනයොත් උපේක්ෂා වේදනා විඳිනවා. එතකොට මේ ආර්ය ධර්මය අවබෝධ කරපු ආර්ය ධර්මයේ හික්මෙන ආර්ය ශ්‍රාවකයෝ සැප වේදනා විඳිනවා. ආර්ය ශ්‍රාවකයෝ දුක් වේදනා විඳිනවා. ආර්ය ශ්‍රාවකයෝ උපේක්ෂා වේදනා විඳිනවා. ඒතර දැන් මෙතෙන්දී මේ සියලු දෙනාම සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා මෙහෙම විඳිනකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ සංඝයාගෙන් අහන මහණෙනි මේ දෙන්නගේ වෙනස මොකද්ද දැන් පුතඥයත් සැප විඳිනවා ආර්ය ශ්‍රාවකයත් සැප විඳිනවා නම් මේ මේ දෙන්නගේ වෙනස මොකක්ද? මේ දෙන්නටම දුක් වේදනා ඇති වෙනවා නම් එතකොට මේ දෙන්නගේ වෙනස මොකක්ද? ඉතින් ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ පිළිතුර මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්න පින්වත්නි. බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට කියන අසුතවා භික්කවේ පුතුජනෝ දුක්ඛාය වේදනාය පුට්ඨෝ සමානෝ සෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දති සම්මෝහං ආපජ්ජති මේ අසුරතව ප්‍රතඥයා දුක් වේදනාවක් ඇති වුණාට පස්සේ ඒ වේදනාවෙන් මේ වේදනා විඳිනකොට වැළපෙනවා සෝසුසුන් හෙලනවා සිහි කල්පනාව නැති වෙනවා මහා පුදුමාකාර පීඩන පීඩනයක මේ පෘථග්ජනයා ඒ වෙලාවේ විඳවනවා. එතකොට මෙන්න මේ විඳවන පෘථග්ජන කෙනා ගැන බුදුරජාණන් වහන්සේ විශේෂ කාරණයක් කියනවා එතෙන්දී සෝ ද්වේ වේදනා වේදියති. එයා දැන් ඇතිවෙච්ච දුක් වේදනාව නිසා වේදනා දෙකක් කරගන්න. ඒ කියන්නේ එක එක ඩබල් කරගන්නවා කියන්නේ අපි. එකට දෙකක් විඳිනව මොනවද? කායිකංච, චේතසිකංච. ඇතිවෙච්ච කායික දුකට අමතරව චේතනාවෙන් මේ සිතිනුත් වේදනාව විඳිනවා. මේ මේ කාරණේ හරිම වටිනවා කියපු කරුණ පින්වත්නි ඒක උන්වහන්සේ කියන සේයතාපි භික්කවේ පුරිසං සල්ලේන විජ්ජේයුන් තමේනං ဒ ුතියේන සල්ලේන අනුවේදං විජ්ජේයුන් එවං හිසෝ භික්කවේ පුරිසෝ ද්වේ සල්ලේන වේදනා වේදීත අර කෙනෙක් හරියට නිකන් එක උලක් යනකට පස්සේ තවත් තුලක් කරගෙන එන ගන්නවා වගේ වැඩක් කියනවා කායික දුක මදිවට මේ මානසිකවත් දුකක් විඳින එක. පින්වත්නි දැන් ඔයත් බලන්න ගොඩක් කලාවට මිනිස්සු ජීවිතේ දුකක් ආවට පස්සේ මනසින්නේ කඩා වැටෙන්නේ. දැන් බාහිරින් ආපු දුකට මනසින් තමයි කඩා වැටෙන්නේ. අපි හිතමු එක්කෝ විභාගේ අසමත් වුණා. දැන් විභාගේ අසමත් වෙච්ච එක බාහිරින් ආපු දුකක්. දැන් මේ දුක මේක දුකක් බවට පත් වෙන්නේ මානසික දුකක් බවට පත් කරගෙනනේ. අපි හිතමු බිස්නස් කඩා වැටුණා. ඈ එක්ක ව්‍යාපාරය වෙන්න පුළුවන් එහෙම නැත්නම් රැකියාව වෙන්න පුළුවන් මොකක් හරි. Taman බලාපොරොත්තු වෙච්ච තැනින් වැටෙනවා. කවුරු හරි කෙනෙක් ප්‍රශංසාවක් කරයි කියලා හිතලා ඒක නැති වෙනවා. කවුරු හරි කෙනෙක්ගෙන් ලාභයක් බලාපොරොත්තු වෙලා ඒක නොලැබී යනවා. මේ හැම තැනදීම පින්වත්නි මානසිකව දුකක් ඇති වෙනවනේ. මෙන්න මේ මානසික දුක අර බාහිරින් ආපු දුක කියන උල මදිවට ඒක නිසා තවත් තුලක් අරගෙන එනගන්න. මානසික දුකට වගකිව යුත්තා තමන්මයි. ඒ චේතසික උල එනගන්නේ තමා විසින්මයි. අනවබෝධය තුල තමා විසින්ම එනගන්නුල. ඒ නිසා මේ අනවබෝධයෙන් එනගත්ත චෛතසික කියන උල මානසික උල පින්වත්නි අර එකක් ඇනුනම දිවට තව එකක් එනගන්නා වගේ වැඩක්. අපි හිතමුකෝ කායිකව දුකක් ඇති වුණා කියලා. අද බලන්න ගොඩාක් දෙනා කායිකව ඇති වෙන සමහර නොහිතන අසනීප, දරුණු අසනීප පිළිකා වගේ හිතන් නැති දරුණු අසනීපවලදී වැටෙන වැටිල්ල මානසිකව ආයිතින් කියන්න බැරි තරම්. ඒ වෙලාවට මුළු ලෝකෙම කඩාගෙන වටනවා. පින්වත්නි, හේතුව මොකද? මේ ලෝකේ ඒ අසනීපය හැදිච්ච එකම කෙනා තමන් නෙමෙයි. මේ ලෝකෙ කොතෙකුත් තමන්ට හැමදාම ඇහුණා. අපි කියමුකෝ තමන්ට පිළිකාවක් තියනවා කියලා දැනගන්නවා. පින්වත්නි පිළිකා තියෙනවයි කියලා ඇහිච්ච රෝගීන් ගැන හැමතිස්සෙම මේ කන් දෙකට කොතෙකුත් ඇහුණා. හැබැයි කොයි වෙලාවකවත් එයා ඕනෑම මොහොතක මමත් මේ වගේ ව්‍යාධියට පත්වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා ඒ ඒ පිළිකාවක් හැදෙන්න පුළුවන් ස්වභාවයේ මම ඉක්මවා ගිහිල්ලා නැහැ. ඒ ස්වභාවයෙන් එහාට මං ගිහින් මටත් ඕන වෙලාවක මේ පිළිකාවක් හැදෙන්න පුළුවන් ස්වභාවයෙන් මම ඉන්නේ කියන එකවත් තමන් හිතුවේ නැහැ. ඒ කියන්නේ සමාජයේ ඇහෙන අවස්ථාවල තමන් හිතුවේ නැහැ ගැන. එතකොට තමන් ඒ ගැන කිසිම බලාපොරොත්තුවක් නැතුව හරි නිරෝගී කියලා මේ ආරෝග්‍ය මදයෙන් ඉඳලා පින්වත්නි Tamanට ඒ වගේ පිළිකාවක් කියලා එනකොටම මනසින් කඩා වැටිලා විඳවන විඳවිල්ල දැන් මොකද වෙන්නේ කායික වේදනාව කියන උල ඇනුණා පිළිකාව හැදිලා ඒ උල අස්සට දෙවනි උලක් ඇනුණා මානසික උල කියලා. ඊතරද එක උලක් මදිවට තව උලක්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ සල්ල කියන සූත්‍රෙදී දැන් එහෙම වුණාට පස්සේ වෙන්නේ මොකද්ද? ඒව මේව කෝ බික්කවේ අසුතව පුතුජන දුක්ඛාය වේදනාය පුට්ටෝ සමානෝ සෝචති ගිලමති පරිදේවති උත්තාලින් කන්දති. අසම්මෝහං ආපජ්ජති මෙයා මේ මේ වේදනා දුක් වේදනත් එක්ක වැළපිලා සෝසුසුන් හෙලමින් පරිදේවෙන් මේ මේ මේ කලන්ත වෙලා සම්පූර්ණ කඩා වැටිලා මනසින් අවසානේ මොකද වෙන්නේ? මෙයාට අර ආපු දුක් වේදනාවත් එක්ක තමේනම් දුක්ඛය වේදනාය පටිගවන්තං යෝ දුක්ඛය වේදනාය පටිගානුසයෝසෝ අනුසේති. මේ දුක් වේදනාවත් එක්ක පින්වත්නි මෙහා තුල ඇති වෙනවා පටිගානුසය. ඒ කියන්නේ අනුසය විදියට තියෙන හැඟීම් මේ මිස් තමන්ගේ මනසේ මෙතෙක්කල් සසර පුරාවටම මේ පැවතුන द्वේෂය ඇති කරන්න හේතුකාරක අර රෝගකාරකයක් කියන්නේ රෝගකාරකයේ වගේ මේ පටිගේ තරහා ඇති කරන්න තියෙන හේතුකාරකයේ නිසා ඔන්න අර දුක් වේදනාව අභියස මතුවලා එනවා. දැන් තරහ. එතකොට දුක් වේදනාව අභියස එන ගැටීමෙන් ඒ තරහ නිසා පින්වත්නි මෙයා දැන් මොකද වෙන්නේ? එක පැත්තකින් දුක විඳිනවා. අනිත් පැත්තෙන් දුක් වේදනාවත් එක්ක සෝසුසුන් හෙලහෙල මේ ජීවිතෙත් විඳවනවා. මානසිකවත් දුක් වේදනාව විඳිනවා. දැන් කායික දුක් වේදනාවට මානසික දුක් වේදනාවකුත් එකතු වෙලා. දැන් වේදනා දෙකයි. එක දෙකක් කරගෙන. එතකොට උල් දෙකක් එනගෙන ඒ අස්සට පටිඝානුසය කියන තරහත් ඇති කරගෙන ඈ දුක් වේදනාවත් එක්කනේ අර අමනාපය කියන එකෙන් එතකොට තරහ එතන ඇවිල්ලා. ඒකටත් විපාක ඒ අතරට එකතු කරගෙන ආය ආයෙත් තව තවත් කර්ම සකස් වෙනවා පටිඝය නිසා නැවත නැවතත් තව තව දුක් වේදනා විඳින්න. මේක හරි පුදුම පීඩනයක් පින්වත්නි. මේ පෘථග්ජනයා මොනතරම් අසහනයකද ඉන්නේ මේ ලෝකේ. ආර්ය ශ්‍රාවකයාගේ සැනසෙල්ල තේරෙන්න හොඳට නිදහසේ කල්පනා කරන Taman ජීවිත කාලේ පුරා ඇතිවෙන දුක් වේදනාවලට කොහොමද හැසිරෙන්නේ කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ කියලා. අපේ ජීවිතේ පින්වත්නි මේ සංසාරේ පුරාම විඳපු දුක් වේදනත් එක්ක ඔය කතන්දරේමනේ ආවේ. දුක් වේදනාවට කායික වාපු වේදනාවලට මානසිකවත් කඩා වැටිලා මානසිකවත් දුක් විඳගෙන ඒ වතරට ඊට පස්සේ පටිඝානුසයෙන් තරහත් උපද්දගෙන තරහෙන් තව තව සසරට විපාකත් එකතු කරගෙන මහා ගැට ගැහිල්ලකන ඉන්නේ අපි. දුක් වේදනා කියන එකත් ජීවිතේ රූප දැකීම එක්ක, ශබ්ද ඇහිීම එක්ක හැම දෙයක් එක්කම නිතරම ඇති වෙනවා. පුදුම වේදනාවක් පුදුම පීඩනයක් පින්වත්නි මේක. මේවා නැති කරගන්න කියලා අපි දන්නවනම් මොකක් හරි ක්‍රමයක් මේ දුක් වේදනා වලින් මිදෙන්න ඕනේ කියලා පෘථග්ජනයා දන්නේ එකම එක ක්‍රමයයි. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සෝ දුක්ඛාය වේදනාය පුට්ටෝ සමානෝ කාමසුඛං අබිනන්දති. එයා දන්නේ මේ පෘථග්ජනයා දන්නේ දුක් වේදනාව නැති කරගන්න කියලා සමනය කරගන්න කියලා මේ එකම ක්‍රමේ තමයි කම්සැප වැළඳ ගන්න එක. කම්සැප පිළිගන්න එක. ඒක කම්සැප ලං කර ගන්නවා. ඕක තමයි එයා දුකෙන් මිදෙන්න කියලා දන්න එකම විකල්පේ. හොඳට බලන්න හිතලා. අපිට පින්වත්නි දුකක් නැති කරගන්න කියලා අපි ගත්ත විකල්පේ කම්සැපයක් ලං කර ගැනීම. දැන් නිකන් හිතන්න සාමාන්‍ය ජීවිතේ දැන් මේකෙදි කියතෑ කියොන්නම් සමහරව දුක් වේදනාවලට විකල්ප හැටියට කම්සප්පයට බොන්න පුරුදු වෙලා තියෙන්නේ සමහරව. මම මේ දුක හින්දා බොන්නේ කියනවනේ. එතකොට යාර දුකෙන් මිදෙන්න කියලා යා දන්න වැඩපිළිවෙල මේ අවබෝධ කිරීමක් දුක අවබෝධ කරලා දුකෙන් නිදහස් වීමක් ගැන දන්නේ. එයා මේ මේ මත් වතුර කියලා කම්සපයක් ලං කරගෙන ඒක විඳිනවා. ඒකින් එයා හිතන දුක නැති කරගන්න වැඩපිළිවෙල කියලා. කොතනින් කොහොම ගත්තත් කම්සපයක් ලං කරගෙන තමයි දුක නැති කරගත්තේ. අපි හිතමු පින්වත්නි සමහර වෙලාවට සමාජයෙන් ආපු නිନ୍ଦා අපහාසත් එක්ක Tamanට දුක් වේදනාවක් ඇති වුණා නම් මෙයා මේ දුක් වේදනාව නැති කරගන්න කියලා මෙයාට තියෙන එකම වැඩපිළිවෙල මොකද්ද? අර නිନ୍ଦා අපහාසත් එක්ක Tamanගේ මනසේ ඇති කරපු මානසික දුක් වේදනා මේ බාහිරින් ආපු නිന്ദා අපහාස නැමැති වේදනාවට ඒ ඒ ශබ්දය නිසා ආපු වේදනාවට මානසික වේදනාවක් ඇති වෙන්නේ මා තුලම තියෙන අනවබෝධය නිසා කියන එක එයා දන්නේ. ඒ අනවබෝධය නැති කරලා තමයි මේ ඇති වෙන දුක් වේදනාව නැති කරන්න තියන්නේ කියලා එයා දන්නේ. එතකොට එයා මොකද කරන්නේ? ඒකට එයා නිදහස් වෙන්න තියෙන වැඩපිළිවෙල කියලා ලං කරගන්න පින්වත්නි කාම සැපයක් ලං කරගන්නවා. ඒ කියන්නේ දැන් මෙයාට තිබුණ එකම ප්‍රශ්නේ මොකද්ද? ජීවිතේ නිന്ദා පහස බැනුම් එහෙද්දී මෙයා දකින්නේ මේකෙන් නිදහස් වෙන නම් ප්‍රශංසා හෙන්න ඕනේ. ඒතර සමහර විට එයා මේ ප්‍රශංසාවක් අහන්න අවශ්‍ය කරන විදිහේ දෙයක් කරන්න පුළුවන්. දැන් ඔබ හිතන නිന്ദා පහස ලැබෙනවා වැරදි කරලා. ප්‍රශංසා ලැබෙනවා ಗುಣ මොනවා හරි හොඳ දෙයක් කරනකොට. හරි. දැන් ඔය මම වර්තමානයේ දැක්ක සමහර චරිත YouTube වල වෙන්න පුළුවන් Facebook වල වෙන්න පුළුවන් විවිධ සමාජ ජාලවල මේ නොයෙකුත් විදිහට සමාජයේ නිന്ദා අපහාස වින්දා සමහර චරිත දැන් ඊට පස්සේ මේ නිന്ദා අපහාස විඳපු විවිධ චරිත මේකෙන් නිදහස් වෙන්න කියලා මොකද කරන්නේ ඔන්න කාට හරි ගිහිල්ලා එක්ක උදව්වක් කරනවා දැන් මේ සමාජෙන් නිඳා පහසාවු සමහර චරිත දුප්පත් කෙනෙකුට මොකක් හරි උදව්වක් කරලා ඒකත් දාන සමාජ ජාලවලට. එතකොට මොකද වෙන්නේ? දැන් මෙච්චර කාලයක් කර නිඳා පහස කරලා මිනිස්සු බැන්නනේ. ඒ බැනපු නිඳා පහස වලින් මිදෙන්න කියලා මෙයා දන්නවා දැන් ලං කරගන්න ඕනේ ප්‍රශංසාවක්. ප්‍රශංසාව ලං කරගන්න ප්‍රශංසාව ලැබෙන වැඩ ටිකක් කරනවා. දැන් ඒකෙදි ප්‍රශංසාව ලැබෙන වැඩේ කරපු එක වරදක් නෙමෙයි කාට හරි උදව්වක් කරපු එක වරදක් නෙමෙයි. නමුත් එයා එතනදී උදව්ව කිරීමට වඩා එතන බලාපොරොත්තුනේ ඒ උදව්වට ලැබෙන ප්‍රශංසාවයි. ප්‍රශංසාව විඳින එක කම්සපයක්. එතකොට මේ ප්‍රශංසාව විඳිනකොට එයා ඒක අභිනන්දණයෙන් ඒක සතුටින් පිළි අරගන්න එක කම්සපයක්. දැන් ඒ අර දුක් වේදනාවෙන් මිදෙන වැඩපිළිවෙල හැටියට එයා දැනගෙන හිටියේ මේ කම්සපේ ලං කරගන්න එක. පින්වත්නි සමාජයේ අපි හැම කෙනාම දුක් වේදනාවට දකින්න එකම විකල්පනේ ඔක. දරුවෝ නැති කෙනා දරුවෝ නැතිකම නිසා ඇතිවෙන දුක් වේදනාවෙන් මිදෙන්න කියලා දරුවෝ හදනවා. දැන් මේ මේවා මේ කියන්නේ දරුවෝ හදපු එක එපා කියන එක නෙමෙයි. අපි දන්නේ එකම විකල්පය ඔච්චරයි කියන එක මේ කියන්නේ. අපි දුකෙන් මිදෙන්න කියලා දන්නේ ඔච්චරයි. හැබැයි දරුවෝ නැතිකම කියන දුක් වේදනාව නිසා ඒකට විකල්පයේ හැටියට ඒකට තියෙන උත්තරේ හැටියට ඒ ඒ දුක නැති කර ගැනීම උදෙසා කියලා දරුවෝ හැදුවට පස්සේ එතනින් එහා යා අර දරුවෝ නැතිකමත් එක පැත්තකින් උලක් ඒ උල ඇනිච්ච නිසා ඒකෙන් මිදෙන්න කියලා දරුවෝ හැදුවා ඒ හදපු තැන දැන් මෙයා තවත් උල් එන ගන්නවා කාමසැපේ ලං කරගත්තට පස්සේ මොකද වෙන්නේ දුකෙන් මිදෙන්න කියලා දුක දුක නැති කරගන්න කියලා කාමසැපේ ලං කරගත්තම ඊට පස්සේ වෙන්නේ මොකද? තංකේසේතු න බික්කවේ පජානාති අසුතවා පුතුජනෝ අඤ්ඤාත්‍ර කාමසුඛා දුක්ඛාය වේදනාය නිස්සරණං මේ දුක් වේදනාවෙන් මිදෙන මේ කාම සැපේ ලං කරගැනilla හැර වෙන කිසිම ක්‍රමයක් දැන් පෘථජන කෙනා දන්නේ නැහනේ ඒ නිසා තමයි ආ කාම සැපේ ලං කරගත්තේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා අන්න එහෙම ලං කරගත්ත කෙනා තස්ස කාම සුඛං අබිනන්දතෝ යෝ සුඛාය වේදනාය රාගානුසයෝසෝ අනුසේති. දැන් අර ඉස්සලා කිව්වනේ දුක් වේදනාවත් එක පටිඝානුස ඇති වුණා කියලා. ඊට පස්සේ දැන් රාගානුසයක් ඇති කරගන්නවා මේ ඇති කර ආපු කම් සැපේට. දැන් අපි හිතමු දරුව නැතිකම නිසා දුක් වේදනාව වින්දා පටිඝානුසය කියන කෙලෙස් එක්ක තරහත් එක්ක එතන ගැටීම් එක අමනාපකම් එක. එස් දරුවෝ හදාගත් දැන් මොකද උනේ යා කාමසුඛේ ලං කරගත්තා. දැන් ඒ තුල මොකද වෙන්නේ? ඒ කාමසුඛයත් එක්ක දැන් රාගානුසේනවා. දැන් ඉතින් ජීවිත කාලෙම දරුවෝ කෙරෙහි සෙනෙහසක්, රාගයක්, ඇල්මක්, බැඳීමක් හට අරගෙන දැන් ඒ රාගානුස පවත්වන. ඉතින් මෙතන හැම තිස්සෙම මේ ලෝකයා දන්නේ වේදනා මාරු කර කර ඒවයේ අනුසය කෙලෙස් උපද්දුපද්ද මේ උල් ඇන ගැනිල්ලක්නේ. ඒ කියන්නේ එක උලකට උත්තරේ කියලා තව උලක් ඇන ගන්න එක විතරයි ලෝකයා දන්නේ. මේ උල් ඇනිල්ල නිසා බුදුරජාණන් වහන්සේ ලෝකයාගේ තියෙන දුක ලෝකයාගේ තියෙන පීඩනය ලෝකයා විඳින වේදනා මේවා ගලව ගන්න බැරුව ඇතුළටම ඇනිලා ඒ තුල සසර ඇවිදින විදිහ ඒ සසරේ විවිධ දුක්ඛිත ආත්ම වලට ගිහිල්ලා ඊටත් වඩා උල්ලැන ගන්න විදිහ දැන් සමහර විට ඔබ හිතන්න අපි හිතමු පහුගිය දවස්වල අපි දැක්කා විවිධ මේ ප්‍රවෘත්තිවල එක්තරා මේ හිත කම්පා කරපු ප්‍රවෘත්තීන් බොහෝ අතර එකක් පාසලේ මුරකරු විසින් ඒ පාසලේ අධ්‍යාපනය ලැබපු පුංචි ශිෂ්‍යත්ව වයසේ පුංචි දියණිවරු තුන් දෙනෙක්ව පාසලේ තුන් දෙනෙක්ව වැරදි විදිහට තමන් අර දරුවන්ගෙන් යම් යම් තමන්ට පහස සොයනවා. තමන් යම් විදිහකට ඒ දරුවන්ව දූෂණයට ලක් කරනවා. මේ පාසලේ මුරකරු. එතකොට දැන් මේ දරුවන් දකිනකොට තමන්ගේ මනසේ ඒ දරුවන් කෙරෙහි සැප වේදනා ඇති වෙනවා. සැප වේදනා ඇති වෙනකොට ඒ දරුවෝ කෙරෙහි ඇතිවෙච්ච අර සැප වේදනාව සැප වේදනාව කියන එකෙන් අදහස් කළේ කාම සැපයක් ඇති කරගන්නව අර රූපය දැක දැක දරුවාගේ රූපේ දැක දැක කාම සැපයක් ඇති කරගන්නවා දස්සන සංසර්ගය කියලා කියන දැකීමෙන් යම්කිසි විදියක රාග රාගියත් එක්ක හිත එකතු කරගන්නවා අවසානයේ මොකද වෙන්නේ ඒ තුල ඔහු ඒ රාගානුස මතු කරගෙන රාගයේ උපද්ද උපද්ද ඔහුට ඕන වෙනවා මෙතනදී මේ දරුවන්ගේ අර රූපයෙන් සතුට වීමට එහා යන්න. ඇහින් දැකපු රූපෙට විඳපු සතුටට එහා ගිහිල්ලා කායිකව පහසක් හොයනවා. අවසානයේ මොකද වෙන්නේ? ඔහු ඒ කායික පහස කියලා සමහර විට ඒ දරුවන්ව රාගසිතින් මේ මේ ඇඟපසඟ ස්පර්ශ කිරීමක් පමණක් වෙන්න පුළුවන්. නමුත් ඒ ස්පර්ශ කිරීම තුළ පින්වත්නි ඔහුට මේ වෙනකොට උසාවි ගානේ නිന്ദා අපහාස විඳගෙන සමාජය තුල Tamanට රස්සාව නැති වුණා විතරක් නෙමෙයි පවුලෙම අයට නිന്ദා අපහාස දෙමින් ජීවිතේම විදවන තැනට ඒ උල දුකක් වෙලා දැන් බලන්නකෝ මේක මලකඩ ඇණයක් නෙමෙයිද කියලා මේ මලකඩ ඇණේ ඇනිල්ල දැන් පිටගැස්ම දුවනවා ඔය රාගය නිසා මේ ජීවිතේ නිന്ദා පහස හෝ ඒවා රස්සාව නැතිවීම ආර්ථිකෙන් කඩා වැටීම කියන ඒවට එහා ගිහිල්ලා ඊට පස්සේ පින්වත්නි මේවා විපාක විදිහට මේ රාගයට විපාකයක් විදිහට දුගතිගාමි වෙලා ඒ දුක්ඛිතාත්මවල දුක් විඳින්න ගියාට පස්සේ ඔබ හිතන්න පුංචිද දැන් සමහර විට ඔහු විසින්ම මේ අනගත්ත උල හරි මේක අනවබෝධය තුල මේ රාගසිත පවත්වගෙන නැනගත් තුල නිසා අර පුංචි දරු පැටව ගැන ද්වේෂකින් ඉන්නව වෙන්න පුළුවන් මේ ළමයි මාව පවල දුන්නා මං ගැන කිව්වා ඒ නිසා දැන් මට රස්සාව නැති වුණා එහෙම හිතන්නේ මං මාව අහු කරලා දුන්න හින්දා මට රස්සාව නැති වුණා හ්ම් මේ ළමයි මේක කියපු නිසා තමයි මට මේ නින්දා පහස ආවේ මට මේ හිරේ හිරේ ලගින්න උනේ පින්වත්නි රාග උලයි ద్వේස උලයි ඔක්කොම උල්ලනගෙන මහා දුකක් විඳගෙන ඔහු දන්නේ නැහැ ඔහු ආස්වාදයක් කියලා මේ ඇනගත් උල තුල Taman ලැබපු ආස්වාදයේච්චර පටුද ඒ ආස්වාදයේ මොනතරම් ස්වල්පයක්ද ඒ ස්වල්ප වූ ආස්වාද නිසා මේ ජීවිතයේ බහුල වූ මහත් වූ විඳින ආදීනව ප්‍රමාණේ සහ පරලොව ඒකට විඳින ආදීනෝ ප්‍රමාණය බහුල ආදීනෝ ප්‍රමාණය සමහරලාවට ඒ හේතු කොටගෙන පෙරේතාත්මික හරි තිරිසංගත ආත්මික හරි කොහේ හරි ගිහිල්ලා ආත්ම ගණන් ඊට පස්සේ ඒ වෙනුවෙන් විඳින දුක පින්වත්නි මේක පුංචි නෑ ඒ නිසා මේ සැප වේදනා කියන දුක් වේදනා කියන උල එක්ක අපි මානසිකවත් විඳෝමින් තවත් තුල්ැනගෙන කෙලෙස් උත්වසගෙන ඒ තුලත් දුක් විඳගෙන මොකද්ද මේ යන ගමන බුදුරජාණන් වහන්සේට මේ අපි විඳින දුක් මේ අපි විඳින පීඩන මේ අපි තුල තියෙන කෙලෙස් උල්ැනගෙන අපි එක පැත්තකින් පින්වත්නි පරණ ඇනිච්ච උල් ඒ කියන්නේ පෙර ජීවිතවල ඇනගත්ත රාග දේශ මොහ කියන උල්වල මේ උඩු දිවීම නිසා කකුල් කපා ගැනීම වගේ වේදනා මේ මේ ජීවිතේත් විපාක විඳින්න විඳ විඳ ගෙව ගෙව ඒවා ASCII තවත් තුල්ලන ගන්නවා. දැන් ඔබ හිතන්න මලකඩ කාපු ඇණයක් කනගෙන දුක් විඳින මිනිහෙක් ඒ දුක විඳ විඳ විඳ විඳ තවත් මලකඩ ඇන ඉවරයක් නැතුව තාමත් ඇන ගන්නවනම් මොන විදිහක මිනිහෙක්ද මෙච්චර දන්නවා දැන් මේ එදා ඇනිච් එක හින්දා මං අද මේ කකුලුත් කපාගෙන දුක් විඳිනවා කියලා දැන දැන තවත් දැන ගන්නවා වගේ වැඩක් නෙමෙයිද පින්වත්නි අපි ජීවිතේ අනන්ත සසරේ ඇනගත් උල්වල වේදනා විඳ විඳ දැන් මේ ජීවිතේ ඔබ සතුටින්ම සැපසේම කිසිම දුකක් නැතුව ජීවත් වෙනවද නැහනේ ඇහින් ඔබ දකින රූපවලට ජීවිතේ සතුට විතරක්ම වින්දද නැහනේ ඔබ කනට ඇහිච්ච ශබ්දවලට සතුට සැපේ විතරක්ම වින්දද නෑනේ. කොච්චර දුක් විඳිනවද? කොච්චර පීඩා විඳිනවද? කොච්චර අපහසුතා, කොච්චර ගැටීම්, කොච්චර අමනාපකම්, කොච්චර එපාවීම්, කලකිරීම් විඳිනවද? දැන් මේවා විඳ විඳ මේ විපාකයේ ගෙව ගෙව මේ සසරේ අපි යන අතරේ අපි මේ ඇනගන්න ඇනිල්ල ඇන තාම ඉවර කරලා නෑනේ. මේක එපා වෙලා නෑනේ. තව ඇනගන්න එක අපිට. තාම අපි ඇනගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ නිසානේ පින්වත්නි අනේ මේ අහිංසකයන්ගේ මේ උල් ගලවඬ මාර්ගය දන්නේ මං විතරයි කියලා දකින්න උන්වහන්සේ මේ අහිංසකයන් මේ ඇනගන්න ඇනගැනිල්ල මේකෙන් මුදෝලා මේක සුවපත් කරවන්න පුළුවන් මට විතරයිනේ වෙන කෙනෙක් නෑනේ මේක කරන්න කියලා උන්වහන්සේ දකින්න පින්වත්නි බුදුනෙතින් දැකලා උන්වහන්සේ මාර්ගෙ පෙන්නනෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඕලාරික වෙච්ච තරහා හෝ වේවා රාගය හෝ වේවා ඇති කරපු ඒ දුක් වේදනා සැප වේදනා වලට විතරක් නෙමෙයි මේ හිතේ ඇති වෙන පින්වත්නි අදුක්කම සුඛ කියන වේදනාවයි කියන්නේ මෙතනදී උපේක්ෂා වේදනාවක් ඇති වෙන්නේ මේ උපේක්ෂා වේදනාවටත් මුලා වෙනවා ඇයි ඒ හේතුව උපේක්ෂා වේදනාවට මුලා වෙන්නේ සෝතාසං වේදනානං සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථාභූතං නප්පජානාති. මේ පෘතජ්ජනයා මේ හටගන්න කිසිම වේදනාවක සමුදයංච හටගත්තේ මොකක් නිසාද කියලා දන්නේ අත්තංගමංච නැති වෙන්නේ කොහොමද කියලා හේතු නැති වෙදි නැති වෙන හැටිවත් මොකොත් දන්නේ අස්සාදංච මේකේ ආස්වාදය ගැන දන්නෙත් නෑ ආදීනවංච ආදීනව ගැන දන්නෙත් නෑ ආදීනව කියන්නේම පින්වත්නි හේතු නැති වෙදි නැති වෙනවා එතකොට නිස්සරණංච කොහොමද මේකෙන් නිදහස් වෙන්නේ? මේ කෙරෙහි තියෙන චන්දරාගය නැති කරන්නේ කොහොමද? කිසිම දෙයක් දන්නේ යථා භූතංච නප්පජානාති. මේ කිසිම දෙයක ඇත්ත ඇති සැටියෙන් දන්නේ නැතිකම නිසා සැපයට රාගානුසේ, දුක් වේදනාවට පටිඝානුසේ, උපේක්ෂා වේදනාවට අවිජ්ජානුසේ මුලා වෙනවා. ඉතින් මේ ඔක්කොම රාග, ద్వේෂ, මෝහ මේ සැප දුක උපේක්ෂා එක්ක එකතු කරගෙන මේ උල් ඇනගන්න ඇනගැනිල්ලින් නිදහස් වෙන්න බැරුව දුක් විඳිනවා. පින්වත්නි, උන්වහන්සේ ඇතිවෙච්ච මහා කරුණාව නිසා නේද ලෝකයාට මේ උල ගැන එපා කරෝමි. මේ උල් ඇනගැනිල්ල තවත් එපා මේක මේකේ මේ විදිහට මේ වැඩපිළිවෙල වඩන්න කියලා උන්වහන්සේ අප්‍රමාදී වෙන්න කියලා උත්සාහවන්ත කෙරෙව්වනේ. අපිට පින්වත්නි මේ ජීවිතේ අපි හැම තිස්සෙම එන පීඩනවලට දුක් වේදනාවෙන් මිදෙන්න සැප වේදනාව ලං කරගත් අය කියන එක මේ එන ඍතු විපර්යාස එක්ක අපිට හොඳට තේරෙනවා. ඔබ බලන්න සමහරලාට මේ ශරීරෙට විවිධ දුක් වේදනා ඇති වෙනවනේ. කායික දුක්. ශරීරයට එන විවිධ කායික දුක්වල හොඳට විමසලා බලන්න සමහරලාට රස්නේනවා. උණුසුම නිසා කායික දුක් පීඩා ඇති වෙනවා. සමහර වෙලාවට පින්වත්නි සීතල නිසා මේ ශරීරෙට දුක් පීඩා ඇති වෙනවා. දැන් විවිධ දාහයන් එහෙම ඇති වෙනවා. සීතල නිසායි රස්න නිසායි ඇති වෙන පීඩනයේ දුක වේදනාව විතරක් අපි උදාහරණයකට අරගත්තොත් අපි දන්නේ මේ දුක් වේදනාවට නිදහස් වෙන්න තියෙන වැඩපිළිවෙල හැටියට රස්නේ නම් සීතල කරගන්න. කායික දුක් වේදනාව ආවට පස්සේ පටිඝානුසය මතුවෙලා තරහක් ඇති වෙනවා මේ රස්නේ ගැන. ඊට පස්සේ අපි එක්කෝ සැප වේදනාවක් හැටියට පවන් ගහ ගන්නවා. යම් කිසි විදිහකට કૃතිමව හෝ වේවා සුළඟ ඇති කරගන්න ඕමනා වැඩපිළිවෙලක් හදා ගන්නවා ෆෑන් එකක් දාගෙන හරි නැත්නම් හුලං හමන තැනකට ගිහිල්ලා හරි මොන විදියෙන් හරි අපි සුළඟක් ඔස්සේ සැප වේදනාවක් හදා ගන්නවා අර දුක් වේදනාවෙන් මිදෙන්න කියලා. දැන් එහෙම නැත්නම් ඒසියේ දාලා මොන විදියෙන් හරි දැන් මෙතන පින්වත් නිමේ රස්නාවම ඒකට හුලං තමන්ගේ ශරීරයට වදින්න ඉඩ හදාගෙන ඒ දුක් වේදනාවෙ මිදෙන්න සැප වේදනාව හදාගත් එක වැරදි කියලා නෙමෙයි මේ කියන්නේ. රස්නාවම ඒසී දාගත්තා. ඒ නිසා අර රස්නෙන් මිදුන ඒ ඒ උණුසුමත් එක්ක ආපු දුක් වේදනාව මිදිලා සැප වේදනාවක් හදාගත්තා කියන එක වැරදි කියලා නෙමෙයි කියන්නේ. බුදුරජාණන්ස් පෙරන මේ පෘතජ්ජනය දන්නේ ඒ වැඩ පිළිවෙල විතරයි. හරිද මේකේ හට ගැනීම නැති මේ කිසි දෙයක් දන්නේ නැහැ. දුක් වේදනාව ආපු රස්නේ නිසා කායික දුක් වේදනාව ආවේ මොන හේතු නිසාද? ඒ හේතු නැති වෙනකොට කොහොමද මේක නැති වෙන්නේ? මෙතන සීතල හදාගත්තට පස්සේ දැන් කොහොමද එතන සැප වේදනාව ඇති උනේ? ඒ වේදනාව නැති වෙන්නේ කොහොමද? මේ කිසි දෙයක් දන්නේ ඒ දන්නේ නැතිකම නිසා එතන තියෙන යථාභූත ඥාන නැතිකම නිසා වෙන්නේ මොකද්ද? දුක් වේදනාවට ගැටෙනවා, සැප වේදනාවට ඇලෙනවා. එතකොට මේ ඔක්කොම උල්. එතකොට පින්වත්නි ඇඟට රස්නේ දැනෙනකොට ආපු දුක් වේදනාවට ගැටිච්ච තැනත් උල් නැනගත්තා. ඊට පස්සේ ඒකෙන් මිදෙන්න කියලා සීතලක් ඇති කරගෙන ඒසී දාගෙන හරි ෆෑන් එකක් දාගෙන හරි සැප වේදනාවක් හදාගෙන ඒක සැප වේදනාවට ඊට පස්සේ ඇලෙමින්, ඒ කියන්නේ හොඳට බලනකොට නිකන් ඉන්න වෙලාවකට තියෙන ෆෑන් එකට වැඩිය හොඳටම රස්නෙන් ඉඳලා ඉඳලා ෆෑන් එකක් දාගත්තම එන සැප වේදනාව වැඩිනේ. එතකොට හිත ඇලෙනවා වැඩි. නිකන් ඉන්න වෙලාවකට AC එකකට වැඩිය හොද්දටම රස්නෙන් 1000න් හිටපු වෙලාවකට AC එකක් වැදුනොත් ඇඟට එතකොට දැනෙන ඒ වායු සමීකරණයෙන් එන පහස ඒ සැප වේදනාවේ තියෙන ඇලෙන ස්වභාවය හිතට වැඩි. ඒ අර දුක් වේදනාවක ඉඳලා ඒක සැප වේදනාවකට හැරෙනකොට පින්වත්නි ඔබ බලන්න හිතලා මෙහෙම අපේ ජීවිතේ සීතල පැත්තත් එහෙමනේ කයට සීතලක් ආවට පස්සේ මොකක් හරි උණුසුමක් ඈ එක්ක ගිනිමැලයක් හරි ගහ ගන්නවා. එහෙම නැත්නම් මොන හරි පොරෝ ගන්නවා සීතල නැති වෙන්න. මේස් ටිකක් දා ගන්නවා කකුලට. ඒ උණුසුම ඇති කරගත්තට පස්සේ ඔන්න ඒ උණුසුම සැප වේදනාවක්. අර දුක් වේදනාවෙන් මිදෙන්න කියලා ඒ උණුසුම හදාගත්තා. ඔය සීතල ආපු වෙලාවේ ඒක දුක් වේදනාවක් වුණාම ඒකට ගැටෙනවා. පටිඝානුසේ මතුවෙනවා. ඊට පස්සේ එතෙන්ට සැප වේදනාවක් හදාගෙන උණුසුමක් හදාගෙන ගිනිමැලයක් හරි ගහගෙන ඒ උණුසුම තුල සැප වේදනාව විඳිනකොට ඒකට ඇලෙනවා. අර ගැටුණ අරකට මේකට දැන් ඇලෙනවා. මේ ඔක්කොම උල්. අපිට තේරෙනවද මේක උලක් කියලා? අපි දන්නේ නැහනේ. අපි ජීවිතේ කොච්චරම උල් විඳිනවද? එතන මේ උලෙන් මිදෙන්න නම් මේ උල් ඇනගැනිල්ලෙන් නිදහස් වෙන්න නම් ගැටෙන තැනත් ඇලෙන තැනත් මේ ඔක්කොම වේදනාවල විඳිල්ලක් කියලා මේ වේදනා හට ගැනීම හැමතිස්සෙම බාහිරින් උල් ඇනි ඇනි ඉවරයක් නැතුව උල් වලින් පීඩා විඳිල්ලක් මේ වේදනාව කියලා දකින්න ඕනේ. පින්වත්නි හැමතිස්සෙම මේ බාහිර උණුසුම නිසා සීතල නිසා හෝ වේවා විවිධ විදිහට කයට දැනෙන වේදනාවල් ගැන හොඳට සිහියෙන් හිටියොත් වේදනානුපස්සනාවෙන් එයාට එයම ධර්මාවබෝධයට උපකාර කරගන්න පුළුවන්. අපි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මා ධර්මය ගැන යම්කිසි අවබෝධයක් ඇති කරගන්න උත්සාහ ගන්නවා නම් බාහිර ඇතිවෙන පීඩනය මනසින් පීඩනයක් කරගන්න නැතුව ඉන්න පුළුවන්. දැන් ඕක හරි ලස්සනට මේ මිලිඳු රජතුමා පින්වත්නි නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා ඉතින් නාගසේන මහරහතන් වහන්සේ ඊටාම පැහැදිලිව කායික දුක ආවට රහතන් වහන්සේලා මානසිකව දුකක් විඳින්නේ නැත්තේ කොහොමද කියන එක හරි අපූර්වට විස්තර කරලා දෙනවා. දැන් විශේෂයෙන්ම මේ ඔය ශරීරෙත් එක්කම ඇතිවෙන ශරීරානුගත වෙච්ච ධර්මයෝ 10ක් තියෙනවායි කියලා කියන උන්වහන්සේ තෙන්දී කයටම අනුගත වෙලා තියෙන කාරණා 10ක්. මේ කයත් එක්කම කයක් ඉපදුනා නම් ඒ උපන්නා වූ කයට අනුගත වෙලා තියෙන අනිවාර්ය කාරණා 10ක් තියෙනවා. ඒතර මේ කරුණු මොනවද? සීතල, උෂ්ණය, බඩගින්න, පිපාසෙ, අසුචි, මෝත්‍රා ඊට පස්සේ තීනය, මිද්දය එක්ක එන ස්වභාවය. ඒ කියන්නේ තීනය තීන කි තීන මිද්ද කියලා කියන්නේ තීන කියන ස්වභාවෙත් එක්ක එනවා කාය අකර්මන්නේ කියන එක කය නිකන් ඔබ බලන්න තීන ස්වභාවය වෙනකොට කය නිකන් අකර්මන්නේ කයට නිකන් පණ නැති ගතියක් එන්නේ මිද්ද කියන ස්වභාවය වෙනකොට කය නිකන් ඇකිලිච්ච ගතියක් එන්නේ එතකොට ඔබ දන්න නිදිමත ගතිය එනකොට මේ කය තනිකර දුර්වල වෙලා යනවනේ මේ කය හරි ප්‍රබෝධමත්ව පණ ඇතුව දුවල පැනලා එහෙම ශක්තියක් නැහැනේ. ඒතර මේ කයට අනුගත වෙච්ච ස්වභාව. තීනෙත් එක්කෙන කයේ අකර්මන්නේ ස්වභාවේ මිද්‍යත් එක්ක එන මේ හිත සංකෝචන ලක්ෂණ ස්වභාවය කියනවා. හරි? ඉතින් ඒ ඒකත් එක්ක එන නිින්ද. කොටිම නිින්ද කියලා ගන්නකො ඔබ. එතකොට ඊට පස්සේ මේ කය ජරාවටපත් වෙන එක. මේ කය ව්‍යාධියටපත් වෙන ලිඩ වෙන එක. මරණයටපත් වෙන එක. මොන දැන් ඔක්කොම කීයද බලන්න. එතකොට සීතල, උෂ්ණය, සාගිනි, පිපාස, අසූචි, මුත්‍ර ඊට පස්සේ තීනියත් එක්ක මිද්දයත් එක්ක එන මේ නිද්‍රා ස්වභාවේ අර ඒ නිින්ද එනකොට කයට එන මේ මේ අකර්මාන්‍ය සහය ඇකිලෙන ස්වභාවේ එක එකක් ඊට පස්සේ ජරාවටපත් වෙන එක මේ ව්‍යාධියටපත් වෙන ලෙඩ වෙන එක සහ මරණයටපත් වෙන එක පැහැදිලිද මේ මේ කාරණා 10 ශරීරානුගතව මේ ජාතියෙන් ජාතිර ඒ කියන්නේ උපදීමෙන් උපදින උපදින බව මේ ජීවිතය ජීවිතය ගානේ මේ ශරීරය එක දිව දිව යන කාරණා ටික උපදින උපදින විදිහට සීතල නිසා උණුසුම නිසා බඩගින් නිසා පිපාස නිසා අසූචි මුත්‍රා කරමින් නිදිමතත් එක්ක මකර්මණ්‍ය වෙමින් ජරාවටපත් වෙමින් ලෙඩ වෙමින් මැරෙමින් මේ මේ දස ධර්ම ටික පවතින. එතකොට ශරීරය මේ විදිහට මේ මොන කාරණාවකින් මොන විදිහට මේකේ පීඩාකාරීකම් ආවත් මොනම හේතුවකටවත් රහතන් වහන්සේ මානසිකව ඒ දුකක් කරගන්නේ ඒ වේදනාව විඳින්නේ මානසිකව. රහතන් වහන්සේ මානසිකව ඒ වේදනාව විඳින්නේ නැත්තේ ඇයි කියන එක විශේෂයෙන්ම උන්වහන්සේ මේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරද්දී කියනවා මෙතනදී මේ සමත විදර්ශනාවෙන් හිත භාවිත නිසා හිත වඩලා නිසා තමයි උන්වහන්සේ කායික වේදනා මානසික වේදනා කියන වේදනා දෙකක් බවට පත් කරගන්න ඇත්තේ කියලා. සමත විදර්ශනාවලින් හොඳට වඩපු පරිපූර්ණ වෙච්ච හිත වැඩිච්ච සිතක් නිසා. එතකොට එහෙනම් මේ කායිකව එන වේදනා පීඩාත් එක්ක මානසිකව වැටෙන්නේ. මනසින් කඩා වැටෙන්නේ. මිහිත වැඩිලා නැති නිසා. එතකොට පින්වත්නි අර දසධර්ම වලින් අපි කොච්චර දැන් ඔය සීතල උණුසුම ගැනනේ අපි ඉස්සෙල්ලා අර කිව්වේ සීතල එනකොට මේ ගිනිවැලයක් හරි මොකක් හරි රස්නයක් හොයනවා ඊට පස්සේ උස්නේ එනකොට ෆෑන් එකක් දාගෙන හරි වායු සමීකරණකින් හරි මොකකින් හරි සීතලක් හොයනවා සාගිනි වේදනාවද එතනත් බලන්නකෝ බඩගින්න දුක් වේදනාව අපි දන්නේ ඒකට එකම විසඳුම කියලා කෑම කාලා සැප වේදනාවක් හදාගන්න එක බඩගින්න කියන දුක් වේදනාවත් එක්ක පටිඝානුසයෙන් දුක් විඳිනවා ඊට පස්සේ මොකද වෙන්නේ මහා දුකක් විඳ විඳ ඒ දුක් වේදනාව බඩගින්න නැමැති දුක් වේදනාවට අපි සැප වේදනාවක් ලං කරනවා කැම ටිකක් දීලා එතකොට දැන් පටිඝානුසයෙන් ගැටීම් ඇති වුණා බඩගින්නත් එක්ක ඒ දුක් වේදනාවත් එක්ක කැම ටිකක් දීලා දැන් මොකද කරේ සැප වේදනාවත් එක්ක රාගානුසය ඇති කරගත්තා. ඔච්චරයි මේ උල් මාරු කර කර ඉන්නවා. ඊට පස්සේ ඒ කාපු නිසා දැන් ඔන්න මේ අසුචි වලට අවශ්‍ය දුක් වේදනාව හට ගන්නවා කයේ. අසුචි පිට කරන්න අවශ්‍ය කරන ඒ කියන්නේ දැන් බඩගින්න කියන දුක් වේදනාවට විකල්ප විදිහට ආහාර දීලා සැප වේදනාවක් හැදුව නිසා තමයි අසුචි පිට කිරීමේ අවශ්‍ය දුක් වේදනාව ඇති වුනේ. ඒ දුක් වේදනාවෙන් මිදෙන්න කියලා අසුචි බැහැර කරනවා. බැහැර කරාට පස්සේ සැප වේදනාවක් හදාගත්තා. ඒ සැප වේදනාව හැදුනොන හින්දා දැන් ඔන්න ඊට පස්සේ ආයෙත් බඩගින්න එනවා. මේකමනේ දැන් කැරකෙන්න ඉවරයක් නැතුව. දැන් ඔතන කායික වේදනාව ආවට මානසිකවත් දැන් ඕක විඳිනවනේ. බඩගින්නේද්දි මානසින් වැටෙනවා. අසුචි පිට කරන්න ඕන ඒ වේදනාවත් එක්ක මානසින් වැටෙනවා. ඕකම අනිත් පැත්තෙනුත් පිපාසය නිසා දුක් වේදනාව. ඒ පිපාසය දුක් වේදනාවෙන් මිදෙන්න කියලා විසඳුම කියලා අපි දන්නේ වතුර ටිකක් මොනවා හරි බොන්න අවශ්‍ය දෙයක් දීලා පානයක් තමන් අරගෙන අර පිපාසී දුක් වේදනාවෙන් මිදෙන එක. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ඊට පස්සේ නම් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය කියන දුක් වේදනාව. ඒකට විසඳුම හැටියට මේ මුත්‍රා බැහැර කිරීමෙන් ඔන්න සැප වේදනාවක් ලං කරගන්නවා. ආයතන පිපාසී දුක් වේදනාව. මේ උල් ඇනිල්ල මේ කයත් එක්ක අනුබද්ධ වෙච්ච ඒවා. එතකොට බලන්න නින්දත් එහෙම ජරාව ව්‍යාධි මරණ ඔක්කොම ඔය ඔය කතන්දරේ තමයි පින්වත්. එතකොට ජීවිත කාලෙම මේ කයත් එක්ක ඇතිවෙන ඔය කිසිම මේ දුකක් එක්ක රහතන් වහන්සේලා මනසින් වැටෙන්නේ නැහනේ. රහතන් වහන්සේලා මනසින් දුකක් විඳින්නේ ඉතින් ඇත්තටම රහ මෙතනදී මේ ස්වාමින්වහන්සේගෙන් රජතුමා විවිධ විදියට අහනවා. ඇයි ස්වාමීනි මෙහෙම වෙන්නේ මෙහෙම වෙන්නේ කියලා. ඒ අහන හැම එකටම රහතන් වහන්සේ අපූර්ව උපමා උදාහරණ එක්ක විස්තර කරනවා. කාලෙනේ අපිට ඒ උපමා උදාහරණ ඔක්කොම එක මේ කාරණේ කියන්න. අවසානයේ කියන ලස්සන උපමාවක් කිව යුතුයි කියලා හිතුණා. උන්වහන්සේ වෙනනම් මේ මහා නුග රුක්ෂයක් තියෙනවා අතුපතර විහිදිලා දැවැන්ත නුග ගහක්. නුග ගහක් කියලාම නෙමෙයි එතන කියන්නේ. අතුපතර විහිදිච්ච විශාල වෘක්ෂයක් කියලා. අපි හිතමුකෝ ඒක නුග ගහක් කියලා. අතුපතර විහිදිච්ච මහා දැවැන්ත නුග ගහක් නම් හුළඟක් හමනකොට අතු විහිදේ. ඒ විහිදිලා තියෙන අතු හුළඟට වැනෙයි. අතු සෙලවෙයි. කොළ සෙලවෙයි. හැබැයි ඒ හුළඟට අතු පතර විහිදිච්ච සියල්ල හුළඟට වැනුණට හෙලවුණාට අර මහා දැවැන්ත කඳ හෙලවෙන්නේ නැහනේ. රහතන් වහන්සේට ඇතිවෙන කායික වේදනා කායික දුක් හරියට නිකන් අර නුග ගහේ අතුපතර ටික වගේ කියනවා. ඒවා හෙල වෙනවා. ඒවට දුක් වේදනා එනවා. හැබැයි උන්වහන්සේගේ මානසිකව උන්වහන්සේ සමත විදර්ශනා වලින් වැඩපු හිතකින්ද පරිපූර්ණව වඩපු අවබෝධයට පත්වෙච්ච හිතක් නිසා ඒ මනස ආයේ මොන විදිහකින්වත් සෙලවෙන්නේ හරියට නිකන් අර නුග ගහේ කඳ වගේ කියන ලස්සන උපමාවක්. ඉතින් මේ தത്വෙට පත් කරන්නේ ඒ ඕනෑම අරහත්ත්වයට පත්වෙච්ච උත්මයෙක්ව මේ தത്വෙට පත් කරන්නේ පින්වත්නි කවුද? බුදුරජාණන් වහන්සේ. අනේ උන්වහන්සේ මේ ලෝක සත්වයාට ලේසියෙන් නිදහස් වෙන්න බැරි කායික වේදනාවත් එක්ක අනුබද්ධ කරගෙන මෙන මානසික වේදනාවලින් නිදහස් කරවලා එක උලට මදිවට තවුලක් යනගෙන පිටගැස්ම ගහගෙන කකුලුත් කපාගෙන සසර පුරා විදගෙන ආපු මේ දුක් වේදනා සියල්ලම ගලවලා දාලා උන්වහන්සේ මේ ලෝක සත්‍යව මොනතරම් මහා කරුණාවකින් මිදෙව්වද පින්වත්නි ඔය මුදවන්නට උන්වහන්සේ මේ ලෝකයා ගැන කොපමණ මහා කරුණාවකින් දකින්නට ඇද්ද මේ ඇන ගන්නා වූ උල් ඇන ගැනීම ගැන ඔබ බලන්න මේ උතුම් සම්බුද්ධ ශාසනය තුල අපිට පින්වත්නි බුදුරජාණන් වහන්සේ එහෙම මහා කරුණාවකින් කියලා දුන්න සද්ධර්මයක් තියෙන ඔබ අප්‍රමාදී වෙන්න මේ උතුම් සද්ධර්මයට මේ සමහර ලාවට අපිට කතා කරනවා ඇතැම් දරුවෝ තරුණ පුතාලා ස්වාමින්වහන්සේ මම මේ විශ්වවිද්‍යාලවලට ප්‍රවිෂ්ඨ වෙන්න ලැබිච්ච ළමයි සමහරලාට විශ්වවිද්‍යාල යන ළමයි කතා කරනවා මම සංසාරේ මේ කොච්චර මේවා කර කර යන්නේ නැද්ද අනේ සංස මට දැන් කිසි දෙයක් කරන්න හිතෙන්නේ මට මේකෙන් නිදහස් වෙන්න මහාන වෙන්නම යෝනි කියලා කියනවා මම මොකද්ද කරන්නේ කියලා. එක එක දරුවෙක් මට කියන සන්නස මගේ අම්මයි තාත්තයි මෙච්චර කාලෙ මට මේ වියදම් කරපු එක ගැන මගේ හිතේ තියෙන මං මොකද්ද දැන් මෙතන කරන්නේ මම ඒ අම්මා තාත්තා වෙනුවෙන් කියලා තවදුරටත් ඉගෙනගෙන ගිහිල්ලා ඒ බැඳීම් හදාගෙන මේ මේක තමයි කියන්නේ මේ උල්ල එන ගැනිල්ල ඉවරයක් වෙන්නේ නැහනේ මම මොකද්ද කරන්න කියලා තරුණ දරුවන්ගේ හිතට දැනෙනවද මේ ධර්මයේ ඇහෙනකොට එදා පින්වත්නි තරුණයින් විශේෂයෙන්ම සිටු මාලිගාවල රජ මාලිගාවල මහා රාජකීය සැප විඳපු තරුණයෝ සිටු මාලිගාවල රාජකීය සැප විඳපු සිටු තරුණයෝ සමහරලාවට සිටු තරුණියෝ සිටුවරියෝ රාජකුමාරිකාවෝ මේ සැප වේදනා කියන උල් වැඩිපුර ඇනගත් චරිත පවා මේ උලේ තියෙන වේදනාවේ ආදීනවේ දුක දැකලා මහණ වුණාන අද එහෙම සැප නැති මේ පුංචි පුංචි උල් වලින් පිටගැස්ම ගහගෙන දුක් විඳින අයට පින්වත්නි ඒකෙන් නිදහස් වෙන්න හිතක් දෙන්නේ නැතුව සසරේ තාම ඇවිදින ඕනේ අපි සියලු දෙනා ඔබ විතරක් නෙමෙයි මමත් අපි සියලුම දෙනාට බුදුරජාණන් වහන්සේ මේ මහා කරුණාවෙන් දුන්න දායාද පින්වත්නි අපි දැන්වත් තේරුම් අරගෙන එක පැත්තකින් සසර පුරා එනගත්තු උල්වල වේදනාව විඳින විඳිල්ල විඳ විඳෝ තවත් උල් එන ගැනීමෙන් මොකක්ද මම බලාපොරොත්තු වෙන්නේ මේ සසරේ කවදද එතකොට මේකෙන් ගැලවෙන්නේ කියලා හිතට අදිස්ථානයක් ධෛර්යයක් ඇති කරගන්නට ඔබ සියලු දෙනාටම අද මේ මහා කරුණා සමාපatti ඥානය පිළිබඳ කතා කරපු තුම් තවත් අනුශාසනාවක් මේ මහා කරුණා සමාපatti ඥානයේ දේශන ගණනාවක් මාස ගණනක් තිස්සේ කතා කරගෙන එනවා මේ උතුම් එක ඥානයක් ගැන මේ මහා කරුණාව කියන්නේ මොකද්ද කියන ගැන අද අපි මේ කතා කරපු අනුශාසනාවෙන් රැස් වෙච්ච පින දායකත්වයට එකතු වෙච්ච පින්වත් හික්කඩුව තොරණගලවත් සමන් නිවසේ පදිංචි KH නීලාමණී මෙනවිය ඇතුළු ඒ පවුලේ සහෝදර සහෝදරයන් ප්‍රධාන සියලු දෙනාම ඊටාම ශ්‍රද්ධාවෙන් දායකත්වයෙන් අරමුණු වෙන කරගන්න සත් අරමුණු සඵල වෙන්නට කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා මිට වසර 11කට පෙර මිය ගිය ඒ ඒ චාතර පියාණන් සහ වසර 3කට පෙර මිය ගිය එම් මැගී නෝනා මෑණියන් ඇතුළු සංසාරගත සියලුම මිය ගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමින් KH ලලිත් සහෝදරයා සහ සිරිමල් ගමගේ සහෝදරයා ඇතුළු සංසාරගත සියලු මියගේ ඥාතීන්ටත් වසරකට පෙර මියගිය ශිරෝමාලා පතිරණ ඇතුළු සංසාරගත සියලුම මියගේ ඥාතීන්ටත් කොරෝනා රෝගයෙන් මියගිය සියලු දෙනාටත් මේ පින අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන ඔබ හැම දෙනාගේමත් සසරගත සියලු මියගේ ඥාතියෝ මේ පින් බලෙන් පරලෝ සැනසෙත්වා සෝපත්වෙත්වා කියලා කවුරුත් සාදු කියන දෙවියෝද මේ පින් බලෙන් සතුටු සිතින් දෙව්ලොව සැනසෙත්වා සෝපත්වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා පින්වත්නි අද ධර්ම ශ්‍රවණය කළ පින් ඇති ඔබ හැම දෙනාටමත් නෙත ෆෙම් නාලිකාවේ පින්වත් අධිපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වන්ත සියලුම දෙනාටත් ඒ වගේම දායකත්වයෙන් එකතු වෙච්ච KH නීලාමණී මෙනවිය ඇතුළු ඒ සහෝදර සහෝදරියන් ප්‍රධාන පවුලේ පින්වන්ත සියලුම දෙනාටත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උල් ඇන ඇන දුක් විඳ විඳ යන සසරින් නිදහස් වෙන්නට මේ පින ඒකාන්තෙම හේතු ආසනාවෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා සාදු සාදු සාදු ආකාසට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදාති සාදු සාදු සාදු සෙනසුරාදා සිටින තසපුවේ ධර්ම දේශනාවයි එලෙස නිමවටපත් උනේ තරමක් තදින් පපුවට දැනුණු බණක් අද ඔබට අහන්නට ලැබුණා බුදුරජාණන් වහන්සේගේ මේ මහා කරුණාව නැවත නැවත සිහිපත් කරන්නට අපේ හිතේ උන්වහන්සේ පිළිබඳව දරාගත නොහැකි කරුණාවක් මුදිතාවක් ඇති වුණා කිව්වොත් නිවැරදි. ඒතරම්ම ඒ ධර්ම දේශනාව වැදගත් වූ දේශනාවක්. ඔබට දැනෙන්නට ඇති අපි විරාමයක් ලබා ඉන්පසු ධර්ම සාකච්ඡාවේදී උන්වහන්සේ පහදා දුන්නු මේ ධර්මයේ පිළිබඳව දේශනාව අනුසාරයෙන් සාකච්ඡා කරමු. රැඳෙන්න අපි කෙටි විරාමයක් සඳහා යමු වෙන මොහොතේ පූජනීය වල්පුල ගෞතම ස්වාමින් වහන්සේට උතුම් වූ ධර්මාවබෝධය පිණිසම මේ කුසලයේ පාරමිතා වේවායි කියලා සත්සිතින් ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමිනුයි ඒ විරාමයට යොමු වෙන්නේ. හැම දිනාටම තෙරුවන් සරණයි. සනසිල්ලේ සතියන්තේ සනසිල්ලේ සතියන්තේ සනසිල්ලේ සතියන්තේ සැනසිල්ලේ සති අන්තේ කතා කරන සිතුවම් සිත තවනා මනුදම් කිති කැවෙන හැඟුමන් සැනසිල්ලේ මිතුදම් කරන්නටයි සෝදානම් වෙන්නේ සෙනසුරාදා සිටින තසුපුව තුළ අපේ බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ෂඩ්ඩ සාධාරණ ඥානයන් පිළිබඳව දේශනා මාලාවක් ඔබට සමීප කළා විශේෂයෙන්ම පහුගිය සතියේ අපි පින්කමක ඉඳලා තමයි සිද්නි තසුපුවට ලංකලේ ඒ කැලණියේ ඉඳලා මාස්ටර් ගයිඩ් නිවසේ සිට අපේ සම්බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේ ප්‍රධාන කොටගෙන උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේ ආරම්භය සිදු කෙරෙන්නා වූ පින්කම් මාලාවක් අතරතුර ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණයන්ම සිහිපත් කරන දේශනාවක් එදත් ඔබට අහන්නට ලැබුණා. ඉතින් අද මේ සිද්නි තසුපුව තුල අර සුපුරුදු දේශනා මාලාවේ තවත් එක් අවස්ථාවකට යොමු වෙන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ ධර්මදේශනාවේදී අපේ හැමදෙරණ වහන්සේ පෙන්වා දුන්නේ අපට අනුශාසනා කළේ වේදනාව පිළිබඳව නැත්තම් අපේ හිතේ පීඩාව පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව යොමු ආකාරය පිළිබඳව හොඳින් අපිට වැටහෙන ආකාරයේ කාරණා අපිට අද දවසේ අනුශාසනාවේදී අහන්නට ලැබුණා. මම හිතන්නේ සාමාන්‍ය දිවි පෙවතක් ගත කරන අපේ ජීවිතවලට පීඩාවන්ගෙන් අඩුවක් නැහැ ගැටලු වලින් අඩුවක් නැහැ වේදනාවන්ගෙන් අඩුවක් නැහැ. ඒ වේදනාවන් ගැටලු පීඩා කොච්චර ආවත් අපි ඒවැයේදී කොහොම හරි ඒව පසු කරමින් ඉදිරියට එනවා. ඇතැම් වෙලාවට අපේ පීඩාවන් දුරු කරන ඒ තිවෙන වේදනාවන් සමනය කරන ඖෂධය මේ ධර්මය. ඒ නිසා විශේෂයෙන්ම මේ පීඩාවන් එක්ක ජීවිත ගත කරනකොට අපේ හාමුදුරනේ අපිට ද්වේෂය ඇවිස්සෙනවා ක්‍රෝධය වෛරය එතකොට අපිට අපේ ජීවිත තුල අපි මොනවද කරන්නේ කියන දේපව අමතක වෙන තත්ත්වයක් තිබෙන්නේ වෙන තත්ත්වයක් තුල අපි පීඩාව සමනය කරගන්නට විවිධ උපක්‍රම භාවිත කරනවා අද දවසේදී සාකච්ඡාව ආරම්භ කරන්නට මම ඔබ වහන්සේට ආරාධනා කරන්නේ අපි වේදනාවටපත් වුණාට පස්සේ සමහරු කියනවා ගිහිල්ලා කාත් එක්ක හරි මේ දේවල් කියන්න කියලා. තවත් සමහර අවස්ථාවලදී අපි කියනවා මුහුද ගාවට ගිහලා කෑ ගහලා කියන්න කියලා. සමහර තැන්වල නිස්කලංකව හුදකලාව හඬන්න කියන අවස්ථාත් තිබෙනවා. මේ වගේ විවිධ උපක්‍රම භාවිත කරනවා අපි. ධර්මානුකූලව අපි වේදනාවකට පත් වුණාට පස්සේ, පීඩාවකට පත් වුණාට පස්සේ අපි කොහොමද ඒට ඔරොත්තු දෙන ආකාරයේ හිතක් ගොඩනගාගන්නේ? ඒ සඳහා කොහොමද අපි ප්‍රවේශයක් ලබා ගන්න කියන කාරණය ඔබ වහන්සේ පහදලා දෙනවා නම් මේ පීඩා විඳින ජන සමාජයේ ජීවත් වෙන අපට යම් තරමකට මේ මොහොතේදී එවැනි තත්යකට පත් වෙන්නට පූර්ව සූදානමක් ඇති කරගැනීමේ හැකියාවක් තිබෙනවා. මම ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් අද සාකච්ඡාව ඒ ඔස්සේ ආරම්භ කරන්නට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් අරුණ හැම දිනාටම අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. දැන් අද දවසේ දේශනාවේදී වැඩිපුර අවධානය යොමු කළානේ මේ රට තුල මේ ලෝකෙ තුල වර්තමානයේ බොහෝ දෙනා පීඩා විඳින විවිධ පැතිකඩ මේක උලක් ඇනනවා වගේ දුක් විඳින ආකාරය ගැන අපි සාකච්ඡා කළා. දැන් අපි මේ අපේ දෙවෙනි පැයේ සාකච්ඡාවට වරුණ හැකිතරම් මම කැමැති අවධානය යොමු කරන්න මේ වේදනාව තුල අනුපස්සනාවක් කරගෙන බුදුරජාණන් වහන්සේ සතිය පිහිටවන්න ක්‍රම හතරක් නේ පෙන්වුවේ. එහෙමයි සර්. මේ ක්‍රම හතරේ වේදනාව කියන්නේ එක දෙයක්. ඒක අනුපස්සනාව. ඔව්. දැන් අපි හිතමු ස්කන්ධ විදියට ගත්තොත් එහෙමයි. වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ මේ විදිහට ස්කන්ධ අතරේ එහෙමයි. බලන්න හිතලා වේදනා ස්කන්ධේ වෙනුවෙන්ම වෙනමම අනුපස්සනාවක් වෙන් කරලා තියෙනවා. එහෙමයි. ඒකතරම් ප්‍රබලයි. මේක ප්‍රබලයි. ඉතින් ඒක නිසා වේදනාව දුකෙන් නිදහස් වෙන්න රහත් වෙන්න, අනාගාමි වෙන්න පාවිච්චි කරන්න පුළුවන් ආයුධයක් විදියට. එහෙමයි. ඒ තරමටම වේදනාව සියුම්. ඇත්තටම බැලුවොත් වරුණ මේ වේදනාවක් කියන්නේ ඕනෑම කෙනෙකුගේ හිතක සාමාන්‍යයෙන් රූපයක් දැක්කත්, ශබ්දයක් ඇහුණත්, ගඳ සුවඳක් දැනුණත්, රසයක් දැනුණත්, පහසක් දැනුණත්, අරමුණක් දැනගත්තත් මේ හැම දෙයකටම විදීම් හට ගන්නවා. එහෙමයි. ඒතර මේ විඳීම් සමානලට සැප වේදනා දුක් වේදනා විවිධ විදියට හට ගන්නවා. එහෙමයි. දැන් අපි දේශනාවෙත් සාකච්ඡා කරපු විදියට මෙතන වේදනාව මානසිකවත් තියෙනවා කායිකවත් තියෙනවා. එහෙමයි. එතකොට අපේ මානසික වේදනාව පැත්ත බැලුවොත් එහෙම ඔය ඇහැට පේන රූපෙට ඇති වෙන්නේ මානසිකවනේ. ඔව්. කනට ඇහෙන ශබ්දෙට මානසිකයි. නහයට දැනෙන ගඳ සුවඳට මානසිකයි. ඊට පස්සේ දිවට දැනෙන රසයට මානසිකයි. මේවායේ තුල මානසිකව ඇති වෙන සැපය සොම්නස කියලා කිව්වා. එහෙමයි. එතකොට දොම්නස කියනවා දුකට. දුකට. මානසික වෙන දුකට. ඒතර මානසිකවත් උපේක්ෂාව තියෙනවා. එහෙමයි. කායිකවත් උපේක්ෂාව තියෙනවා. මේ උපේක්ෂාවත් දෙයාකාරයි. එහෙමයි. එතකොට කායිකව ඇති වෙන උපේක්ෂාව සහ මානසිකව මානසිකව ඇති වෙන උපේක්ෂාව තුලත් අපිට පේනවා ඒ විඳීමත් මුලා වෙන විඳීමක්. ඉතින් මේ හැමතැනම අසරණකමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ නිසා තමයි, ඒ කියන්නේ වර්ණ දැන් සෝමනස්ස වේදනාව විඳීමක් හටගත්තම සෝමනස්සෝ මානසික සතුටක් මිනිස්සු ඕකන් හිතනවා එතන පීඩනයක් ඕ. ඒක හොඳයි නේතන. මානසිකව සොම්නසක් විඳින්නනේ කවුරුත් කැමති. නමුත් ඒ සොම්නස නිත්‍ය නැති නිසාම ඒකත් පීඩනයක්. පීඩාවක්. ඒ නිසාම දොම්නස ඇති වෙනවා. ඒ තුලම දොම්නස වෙනවා. ඒක ඒක නිත්‍ය කරගන්න බැරි වීම තුලම. ඔව්. ඉතින් එහෙම බැලුවම සොම්නසෙත් දුකක් තියෙන්නේ. දොම්නස කොහොමත් දුකක්. එහෙමයි. උපේක්ෂාව තුලත් මුලා වෙන නිසා ඒකත් දුකක්. ඉතින් එතකොට අපිට මෙතනදී පේනවා ඕනෑම වේදනාවක් දුකක් විදියට දකින්න බුදුරජාන් වහන්සේ පෙන්වලා තියෙනවා. මේ වේදනාව අනුපස්සනාවක් කරලා වේදනාව දිහා දැකලා වේදනාවේ යථාර්ථය තේරුම් අරගෙන ධර්මාවබෝධයට යන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විඳීම් හටගන්න විදිහ සමහර උපමාවලදී හරි අපූර්වට පෙන්වන වරුණ මේක නිකන් හරියට අර හුලං හමනෝ වගේ කියනවා. එහෙමයි. අපි හුලඟ දිහා අවධානය යොමු කළොත් හුලඟ එක පැත්තකට හමන්නේ නැහනේ වරුණ හැමතිස්සෙම. උතුරු පැත්තෙන් දකුණට හමනවා, දකුණෙන් උතුරට හමනවා, බටහිර පැත්තෙන් නැගෙනහිර පැත්තටද නැගෙනහිරින් සමහරට බටහිර පැත්තටද එක එක පැතිවලට මේ උඩු හුලං යටි හුලං විවිධ හුලං හමනවා. එහෙමයි. බුදුරජාණන්සේ පෙන්වන මේ විඳීම් හට ගන්නකොටත් එක එක ආයතනෙන් ආයතනයට මේක මාරු වෙන හැටි. ඒ ඒ ඇහැට කනට මේ ඕනෑම ආයතනයක් හරහා මේ විඳීම් වෙනස් වෙන හැටි. දැන් සමහර ලාවට වරුණ ඔබ කල්පනා කරලා බලන්න ඇතම් කෙනෙකුට සමහරලාවට මේ හිතේ ලুকু සතුටක් ඇති වෙලා තීච්ච වෙලාවක නිකමට හිතමුකෝ ඔන්න දුරකථන ඇමතුමක් එනවා මේ විභාගෙන් කවුරු හරි කෙනෙක් පාස් වුණා කියලා. ඔව්. හරිද? දැන් විභාගෙන් පාස් වුණාය කියන මේ ඒ ඇමතුම ලැබිලා පොඩි වෙලාවකින් වරුණ සමහර විට මොකද වෙන්නේ ඔන්න තව හැමතුමක් කියනවා එක්කෝ අම්මා නැති වුණා. ඔව්. තාත්තා නැති වුණා. පවුලේ කවුරු හරි කෙනෙක් නැති වුණා. එහෙමයි. දැන් අර මේ කෙනාට විභාගේ සමත් වුණාය කියන සතුට වැඩි වෙලාවක් හිතේ තියාගන්න ලැබෙන්නේ ඒ සතුටත් එක්කම ඒක එහෙම්මම හුලං හැමෝ වගේ අනිත් පැත්ත ගහනවා දොමනසට. එහෙමයි. ඇති වෙන දුකට. එහෙමයි. එතකොට බලන්න හිතලා මම විභාගයෙන් පාස් වෙච්ච සතුට දැන් හිතේ තියෙන එකේ අම්මා නැති වෙච්ච දුක දැම්ම ගන්න බෑ. ඔකට පොඩි වෙලාවක් මට ඉස්සෙල්ලා දෙන්න ඕනේ මේ විභාගයෙන් පාස් වෙච්ච එකේ සතුට වෙනුවෙන් වැඩි කාලයක් මම වෙන් කරලා තියන්න ඕනේ. ඔව් ඒකට වැඩි කාලයක් වෙන් කරලා ඊට පස්සේ මේ ටිකක් වෙලා ගියාම ඔය දුක් වේදනාවට ඉඩ දෙනවා කියලා අපිට ඕන විදිහට හසුරවන්න පුළුවන්ද? එහෙම බෑ. මම කැමති අම්මා නැති වෙච්ච දුක අද නෙමෙයි හෙට විඳින්න. දැන් අම්මා නැති වෙලා. එහෙමයි. හැබැයි මට ඒ දුක දැම්ම විඳින්න බෑ. අද මට අද අද දවසේ මට විභාගයේ සමත් වෙච්ච සතුට විඳින්න ඕනේ. ඔව්. ඒ නිසා අද මම මේ වේදනාව විඳලා හෙට ඔය දුක විඳිනවා. අපිට ඕන විදිහට හසුරව ගන්න බෑනේ වරුණ. එහෙමයි. කෙනෙක් කියයි අපිට ඕන විදිහට හසුරනවා කියන අර දුරකථන නැවතුම් මෙයාට ලැබුණ නැත්තම් අද දවසේ එයා සතුටින් කියලා. එයා සතුටින් කියලා. ඉතින් එතනදී වේදනාව ඕන විදිහට හසුරවලා නෑනේ. වේදනාව හසුර ගන්නවා කියන්නේ අම්මා නැති වෙච්ච බව දැනගෙනත් නැහැ මම ඒ දුක අද විඳින්නේ නැහැ. කියලා එයාට පුළුවන් වෙන්න ඕනේ හෙට විඳින්න. ඒ කියන්නේ ඔය දුක සතුට දෙකම අරමුණ හින්දාද අරමුණ තමයි ප්‍රධාන වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඒ අරමුණ තුලත් හඳුනා ගන්න විදිහ එකම අරමුණ එහෙමයි. සමහර විට අපි හිතමුකෝ ඒ නැති වුණා කියලා ආරංචි වෙන්නේ Tamange හතුරෙක් කියලා. ඔව්. ඒත් මරණයක්. ඔව්. හැබැයි අර ප්‍රභාකරන් නැතුනේ නේද අපි සතුටු වුණා. සතුටුනේ. ඉතින් ඒ නිසා මේ මරණ එක මේ දැනගත්ත શબ્දයක් ඒ අරමුණ හින්දා කියලා කියන්න බෑ. ඒක හඳුනාගත්ත විදිය. එහෙමයි. එතකොට අපි සමහරලාවට හිතමු කාන් දැන් තාත්තා නැති වුණා කියලා දැන ගැනීමයි තමන්ගේ හොඳම හතුරගේ තාත්තා නැති වුණා කියලා තමන්ට පේන්නම් බැරි හතුරගේ තාත්තා නැති වුණා කියලා දැන ගැනීමයි ඒ තුලම බලන්න අරමුණ මරණයක් දැන ගැනීම. හැබැයි ඒ අරමුණට බලපාපු සංඥාවෙන් අඳුනගත්ත විදිහත් එක මේවා සම්පූර්ණ වෙනස් වෙනවා. ඉතින් පැහැදිලිවම වේදනාව අනාත්මයි. මෙන්න මේ අනාත්ම වූ වේදනාව මට ඕන විදිහට හසුරගන්න බැරි නම් මේ වේදනාව කොහොමද මගේ දෙයක් විදිහට මම දකින්නේ? එතකොට මේ විඳීම හැම වෙලාවෙම අවබෝධයක් තියෙන ශ්‍රාවකයා ආත්මයක් විදිහට ගන්නෙ නෑ වරුණ. ඒ ඒ විඳීම තුළ එයා දකිනවා මේක හේතුවක් නිසා හටගත්ත දෙයක්. හේතු නැති වෙදි නැති වෙනවා. එහෙමයි. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ දිය බුබුලකට උපමා කරේ. දිය බුබුලක් කියලා කියන්නේ අපි හිතමු වතුර බින්දුවක් වතුරකට වැටෙනකොට වරුණ පොන්චි බුබුලක් උඩ පැන නගිනවා. අර වැටෙන වතුර බින්දුව නෙමෙයි. ඔව්. ඒ සමහර දිය බුබුල කිව්වම උඩක ඉඳලා වැටෙන බින්දුව ගැන හිතනවා. ඒ බිඳුවනේ ඒ දිය බිඳුව දිය බුබුල නෙමෙයි. ඔව් ඒක හේතු කොටගෙන <clears throat> දිය බිඳුව වැටිලා ඒ හේතු කොටගෙන ඊටාම සුළු මේ ප්‍රමාණයකට එතනින් මතු වෙනවා අර වැටිච්ච මොහොතෙන් පස්සේ පුංචි බුබුලක්. එහෙමයි. ඒක අර හරියට බෝලයක් බම්ප් වෙනවා වගේ. ඔව්. එතකොට තරංගයක් ඇති වෙනවා වගේ. ඔව්. ඒ ඒ නැවත මතුවෙච්ච පුංචි බුබුල හසුසට යන්නේ. ඔව්. මේ බොහොම සෙන්ටිමීටර් වගේ පොඩි උසකට මතුවලා ඉස්සැනින්ම නැති නැති වෙලා යනවා. ඒතර මේ දිය බබුලේ හැටගත්තු ස්වභාවය බැලුවොත් ඊටාම සුළු මොහොතක හට ගැනීමකුත් හේතු නිසා ඒ වගේම හේතු නැතිද නැතිවීමකුත් පුංචි වෙනස් වෙමින් පැවතීමකුත්. මේ වෙනස් වෙමින් පැවතීම කියන වචනේ තියන්න. පැවතීමක් නෙමෙයි වෙනස් වෙමින් පවතිනවා. ඒ කලින් එක නෙමෙයි ඊට පස්ව. ඒ මෙහෙම වෙනස් වෙනවා. දැන් දැන් තියෙන මොහොතේ උනත් දිය බබුල පේන වෙලාව ගමුකෝ. පේන වෙලාවේ උනත් වරුණ එක තැනක එක විදිහකට පැවැත්මක් නැහැනේ. ඒ පැවැත්ම වෙනස් වෙවි. නෑ මොහොතින් මොහොත. මේ උඩට එනවා, ආයි යටට යනවා. කියන්න බැරි නිමේෂයකින් වෙනස් වෙනවා. නිමේෂ නිමේෂ වෙනස්. ඒ කියන්නේ අපිට දිය බුබුල කියලා පේන මොහොත ටිකත් වෙනස් වෙමින් පවතින්නේ. එහෙමයි. ඉතින් මේ අතාරත තේරුම් ගත්තොත් හොඳට නුවණ හසුරලා එතකොට අපිට හටගන්න හැම වේදනාවකදීම ඒ වේදනාව දිහා අපි දැකපු යථාර්ථය බහා දාලා විමසන්න පුළුවන්. ඒ කියන්නේ අපි ධර්මයෙන් අරගත්තු කොටස ඔන්න එතකොට ඒකට බහා බලන්න පුළුවන්. ප්‍රැක්ටිකලි අපිට එන වේදනාවලදී ගලප ගන්න පුළුවන්. සමහර හැබැයි කියන කතාව දැන් කොච්චරව කතා කළත් ඒ මොහොතේ ඇති වුණ තත්ත්වය දන්නේ මන්නේ කියලා කියනවා. ඒකත් ඇයි ඒකට හේතුව මේ යථාර්ථය අවබෝධ කරන්න තාම කටයුතු කරලා නැතිකම නිවරුනේ. එහෙමයි. ඉතින් අපි කියන්නේ මෙතන වේදනාව ඇති වෙච්ච තැන එකපාරට මේ විමසන්න නෙමෙයි. කරන්න බෑ. මම මේ වහන්සේගෙන් විමසන්නත් හැදුවේ එහෙමයි. දැන් සමහරව ප්‍රශ්නයක් වුණාම තමයි ප්‍රශ්නෙට විසඳුම් හොයන්න යන්නේ. එතකොට දැන් වේදනාවකට ඒ වේදනාව ඇති වුණාම විසඳුම් හේීම අසාර්ථක ක්‍රමයක්ද? වරුණ ඒක කරන්න පුළුවන්. හැබැයි අතීත ජීවිතවල හරි පුරුද්දක් තියෙන කෙනෙකුට මේ මේ යථාභූත ඥාණය ඇති වෙලා නැතත් ඒ ඒ වෙනුවෙන් අවශ්‍ය ධර්මය අහලා හිත පුරුදු කරලා වඩලා යම්කිසි පුරුද්දක් පුහුණුවක් අතීත ජීවිතවල හරි ප්‍රගුණ කිරීමක් තියෙනවා නම් ඒ කෙනා මේ ජීවිතේ ධර්මයක් අහලවත් නැතුව හරිද කවදාවත් අහලා නැහැ ඉක්නතස පහලත් නැහැ මොන බණක්වත් අහලා නැහැ හැබැයි අර ලොකු ප්‍රශ්නයක් එනවා ජීවිතේ කඩා වැටෙනවා මානසිකව සියදි වෙනසා ගන්න තරම් හිතනවා. මෙයා ඔන්න මේ හදිස්සියෙම ධර්මදේශනයක් එක්ක අහනවා ස්වාමිනාසනමක් මුණ ගැහෙනවා. මේ කවදාවත් බනහපු නැති කෙනා. එයාට හරියටම ගැළපෙන දහම් කරුණක් ඇහෙනවා. වරුණ ඒ ඇහිච්ච මාත්‍රෙට මෙයා මෙයාගේ අර මහා වේදනාවක් පීඩාවක් අස්සේ ඉඳලා මෙයාට අග්ගාලා හිත සකස් කරගන්නවා. මෙයාගේ හිතට ඉක්මනටම අවබෝධය ඇති වෙනවා අර අහපු කාරණේ ඔස්සේ ගලප ගන්නවා තමන්ගේ තියෙන ප්‍රශ්නය කෙලින්ම දහම ඔස්සේම දකිනවා. එතකොට දැන් ඒක හැමෝටම බෑ. ඒක කලාතුරකින් කෙනෙකුට පුළුවන්කම තියෙන අතීතයේ යම් පුරුද්දක් පුහුණුවක් තියෙනවා නම් විතරයි. අපේ හඳ දැන් එතකොට සමහර ඉන්න ධර්මයටත් කිසිම සමීප වීමක් නැති පුද්ගලයෝ. අපි දැන් සමහර ධර්මයටත් ළඟ අවබෝධය පැත්තෙනුත් ඉහළට ඉන්නවා කියන සමහර චරිත පිළිබඳ අපි විමසිල්ලේ බලන විට ඔය වගේ තත්වයක් තුළ ඇතැම් වෙලාවට ඇතැම් වේදනාවන් තුළ ක්‍රියාත්මක වන ආකාරය දිහා බැලුවහම බොහෝම ලාමක මට්ටමින් ක්‍රියාත්මක වෙන අවස්ථා තිබෙන්නේ. හරි මේ ඒ தත්ත්වය තුල කඩා වැටෙනවා, කලකිරෙනවා, අසරණ වෙනවා එහෙම. හැබැයි අර ධර්මයටත් ළඟ නැති, එහෙම නැත්නම් Tamanගේ ජීවිතයේදී යම් යම් ආකාරයකට වැනි කටයුතු වල නිරත වෙලා නැති පිරිස් ඇතැම් වෙලාවට බොහොම සාර්ථකව යන ප්‍රශ්න වලට හොඳින් මුහුණ දීලා සාර්ථකව විසඳුම් හොයා ගන්නවා. මේ පෙර බවවල පුරුදු දර වහන්සේ කියනතර කොහේ හරි තැනකදී කොහේ හරි භවයකදී ධර්මයට ලං වෙලා ප්‍රත්‍යක්ෂ ඥානය ඇති කරගෙන එහෙම හැකියාවක්ද මේ තිබෙන්නේ අපි නොහිතන පුද්ගලයන් අපි නොහිතන තැනකදී බොහොම සාර්ථක ලෙසින් ක්‍රියාත්මක වෙන්න වගේ අවස්ථාවල වරුණ ඔබට මේ මෑත කාලේ දැක්කද සමහර ප්‍රකෝටිපතියෝ මහා ධනවතුන් හරි දාර්ශනික ප්‍රකාශ කරනවා දැක්කද මේ මෑත ඔය විවිධ අය මතුවෙනවා. ඒ අය සාකච්ඡාවල් කරනවා. ප්‍රසිද්ධ ධනවත් අයත් එක්ක සාකච්ඡාවල් කරන සමහර ලංකාවේ ධනවත්ම කෙනා වෙන්න පුළුවන්. ඉහළ ව්‍යාපාරිකයෝ ඒගොල්ලොත් එක්ක අහනවා සාකච්ඡාවේදී වා මේ ප්‍රශ්නෙනුට කොහොමද ඉරියා බලන්නේ කොහොමද ඒකට මෝන දෙන්නේ මෙයාගේ දෙන උත්තර ඇතුලේ තියෙනවා හරි අමුතු දරා ගැනීමේ ක්‍රමවේද විවිධ දේවල් හරි දාර්ශනිකයි වගේ දැන් ලෝකේ උනත් අර අලිබබා ආයතනයේ චීනේ ඒ ආයතනයට සම්බන්ධ මහත්තයා වගේ ඊට පස්සේ Microsoft එකට සම්බන්ධ මහත්තයා Facebook ආයතනයට සම්බන්ධ මහත්ය මේ වගේ අර ලෝක ප්‍රකට මහා ව්‍යාපාරිකයෝ සමහර ප්‍රශ්න අධ්‍යා බලන ආදී විවිධ ක්‍රම දිහා බලන වර්ණ කතා කරනකොට ඊව ඇතුලේ අපිට පේනවා මේ මොනසේ මහ පුදුම මේ පුදුම දර්ශනයක් තියෙනවා නේද? දැක්මක් තියෙනවනේ. මේ මොනසේ හිතන විදිහ බලන්නකො. සාමාන්‍ය මිනිසෙකුට හිතන්න බෑ. ඉතින් ඒ මනසේ එහෙම හිතපු හින්දා තමයි මනසේ එතෙන්ට ගියේ. හරිද? එහෙම එහෙම තැනකට ආවේ. එහෙමයි. එතකොට ඕනෑම මිනිස්සෙක් යම්කිසි විදිහකට එයා මේ තාත්තලගෙන් හම්බෙච්ච ධනෙ නැතුව තාත්තලගෙන් හම්බෙච්ච දේ වුණත් වර්ධනය කරගෙන ගියා නම් දක්ෂයෙක් ඒ දක්ෂයා හිතන්න යම් දැක්මක් තියෙන කෙනෙක්. එහෙමයි. එතකොට ওই දැක්ම කියන එකත් ඒක මේ සම්මාදිට්ඨියට අදාළ ආර්ය සත්‍ය දැක්ම නොවෙන්න පුළුවන්. හැබැයි ඒ මිනිස්සයා මොන විදියකින් හරි හිත සකස් කරගන්න ඒ කියන්නේ අපි කියන්නේ සරලව සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය මිනිස්සුෙකුට වඩා යම්කිසි හිතට පීඩනය අඩු කරගන්න දැක්මක් තියෙනවා. එහෙම විදියෙන් හරි. වරුණ එහෙම වෙන්නේ මේ මිනිස්සයා අතීතයේ පුරුදු කරපු යම්කිසි පුණ්‍ය ශක්තියකින් ලැබිච්ච මානසික ශක්තියක්. එහෙමයි. මේ මානසික ශක්තිය කියන එක හැමෝටම සමාන නෑනේ වරුණ. සමහරු සමහර ප්‍රශ්නවලදී හරිම බොළඳයි. එහෙමයි. එතන මේ බොළඳ හිත ඇතම් කෙනෙකුට දැන් අපි හිතමු ඒ වගේ බොළඳ හිතක් තියෙන කෙනෙකුට ජීවිතේ කවදාක්වත් අර වගේ තැනකට හිත ගොඩනගා ගන්න තරම් හයියක් නැහැ. දැන් අපි දැකලා තියෙනවා මහා ධන කුවේරයෝ සමහර ජීවිත ජීවිතේ හරියට සමහර ටික ඉගෙනගෙන නැහැ වරුණ. සමහරලාට ජීවිතේ මේ මේ මේ හරි කඩාවැටීම් නන්නත්තර වෙච්ච විදිහේ වැටිච්ච තැන් තියෙනවා. හැබැයි ආයි තැන්වල හිත ශක්තිමත් කරගත්ත හැටි. ඒවට මූණ දුන්න හැටි. ඒවා අද කතා කරනකොට පුංචි කාලේ හෝ වේවා තරුණ කාලේ තමන් මේ ව්‍යවසායකයෙක් වෙන්න මහන්සි ගන්න කාලේ වැටිච්ච තැන්වල නැගිටපු හැටි විවිධ දේවල් ගැන මෙයා හිතපු විදිය. එහෙමයි. අපිට තේරෙන ඒව වෙන්නේ වරුණ මානසිකව තමන් අතීතයේ හිතේ යම් පුණ්‍ය ශක්තියකින් අත ගොඩනගාගත්ත විපාකයක්. ඒ විපාකය කවදා හෝ ඒ ධර්මයට නැත්තම් ඒ යහපත් දේවල් වලට යොමු වෙලා. ධර්මෙම වෙන්න ඕනේ. නෑ යහපත් දෙයක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයකට මම මෙහෙම කියමු. අපි බුද්ධ ශාසනයේ නැත්තටම නැති රටක් ගැන කතා කරමු. එහෙමයි. හරිද? ඒ රටක කවුරු හරි කෙනෙකුට මානසික පීඩනයක් එනවා. යාළුවෙකුට. එතන මේක දැනගන්න එයාගේ වෙන යාළුවෙක්. යම්කිසි කෙනෙකුට ආපු පීඩනය ගැන දැනගත්ත යාළුවෙක් මොකද කරන්නේ? එයාගේ හිත හයිය කරගන්න මොනවා හරි උදව්වක් කරනවා. ඔයා ඔයා ඔතෙන්දි මෙහෙම කරමු යන්කෝ අපි දෙන්න පොඩ්ඩක් ගිහිල්ලා අර බීච් එක පැත්තට ගිහලා මොකක් හරි කරලා අර මිනිස්සයාගේ හිතේ තිබිච්ච පීඩනය නැති කරා කියමුකෝ. ඔව්. දැන් මේ ධර්ම කරුණ කියලා නෙමෙයි වරුණ. මොන විදියකින් හරි ඒ වෙලාවගේ හිතේ තිබිච්ච අර දුක පීඩනේ නැති කළා. එහෙමයි. දැන් වරුණ මට කියන්න මේ පීඩනේ ඇති වෙච්ච මිනිස්සයාට එයාගේ යාළුවා කරපු දේ උපකාරයක්නේ. එහෙමයි. හැබැයි උපකාරය අපි කියන්නේ අකුසල විදියට නෙමෙයි. ඔයාට ඔයාට මං කියනද මං ඔයාට බෝතලයක් කරන් දෙන්න. අද ඇති වෙනකන් මේ ගමු. හරිද? එහෙම නෙමෙයි මං කියන්නේ. අර මිනිස්සයාගේ දැන් බෝතලේ ගත්තා කියලා වරුණ මේ පීඩනේ නැති වෙන්නේ නෑනේ. <laughs> බෝතලේ හිතන් ඉන්නේ එහෙම. ඔව්. එතකොට මම කියන්නේ යම් කිසි විදිහකට සමාජමය විදිහට යහපත් උපදේශක් දීලා කෙනෙකුගේ හිත ශක්තිමත් කරන්න පුළුවන් ධර්ම කරුණු නොදැන. එහෙමයි. ජීවිතේට ධර්මයක් අහපු නැති මිනිසෙක්. ඔව්. එහෙම මිනිස්සෙකුට අර වගේ උපකාරයක් යාළුවෙක්ගෙන් ලැබුණම ඒ යාළුවට පිනක් රැස් වෙනවද නැද්ද ඔබ හිතන්නේ? රැස් වෙනවා. පිනක් රැස් වෙනවා. එහෙනම් මොකද්ද පින? තමන්ගේ අහලුවා හිතේ ආපෝ පීඩණයකින් නිදහස් කරගත්තා. එහෙමයි. එයාට උදව් කළා. එහෙමයි. වරුණ ඔය පින ඔබ හිතන්නේ සසරේ මෙයාට ආත්ම ගණන් මානසික ශක්තියක් ඇති පුද්ගලයෙක් විදිහට උපදින්න හේතු වෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම. ඒක හේතු වෙනවා. දැන් ඔය සමහර රටවල් වල තියෙනවා මේ ඒක වෙනම තනතුරක් විදිහට තියෙන රෝහලේ. එහෙමයි. සත්කමක් මොකක් හරි කරලා රෝගියා ලෙඩ ඇඳ ඉන්නවනේ. මේ රෝගියාගේ හිත ශක්තිමත් කරන තනතුරක් තියෙනවා රෝහලේ. මානසිකත්වයේ ගොඩ නගන්න. මානසිකත්වයේ ගොඩ නගන්න. ඒ කියන්නේ ඒ ඒ පුද්ගලයා තමන්ගේ රෝගය නිසා මනසින් කඩා වැටලා නිසා ගිහිල්ලා එයාගේ හිත ශක්තිමත් කරනවා. එහෙම දැන් ඕස්ට්‍රේලියාවෙත් මම දන්නවා එහෙම යම් යම් මේ ක්‍රමවේද තියෙනවා අර රෝගියා ගැන හරියට හිතනවා. මට මේ ඔබ වහන්සේ කාරණාව කියනකොට මතක් වුණේ පහුගිය දිනක සවනංශ මගේ ඥාතියෙකුගේ දරුවෙක් අසනීප වුණා. අසනීප වෙලා දරුවා දැඩි සත්කාරයකගේ දැඩි අසීරුතාවයකට පත් වෙලා හිටියේ. ඒ මොහොතේ ඒ දරුවගේ අම්මා දැඩි පීඩාවක හිටියේ. දැඩිම පීඩාවක හිටියේ. වෛද්‍යවරුන්ගේ නිර්දේශ වෙලා තිබුණේ දරුවට දැඩි අසීරුතාවයක් තිබෙනවා කියන කාරණය මට ඔබ වහන්සේ කියනකොට මතක් වුණේ. දැන් එය ඒ අම්මගේ පීඩාව රෝහල් කාර්ය මණ්ඩලයට හෙද කාර්ය මණ්ඩලයට වදයක් මේ අම්මා පුදුම වදයක් දෙන්නේ කියන මට්ටමට ඇවිල්ලා තිබ්බේ. ඒ කියන්නේ අර ඔබ වහන්සේ කියන කෙනෙකුගේ පීඩාව නැති කරන්නට අපේ හිතේ තැනක් ගොඩ නැගිලා නැහැ. විශේෂයෙන්ම වෛද්‍යවරු හෙදියන් අතර එහෙම එහෙම ගොඩ නැගුණා නම් ওই தત્ත්වය එහෙම වෙන්නේ නැහැ. වරුණ ඒ පීඩාව නැති කරන්න ඔය ඕස්ට්‍රේලියාවේම රෝගියාගේ හිත ශක්තිමත් කරන්න ඒ විදිය උපදෙස් දෙන්න හේතුව මොකක්ද දන්නවද? ඒක අර කායික ලෙඩෙත් හොඳ වෙන්න තව හේතුවක්. හ්ම්. අනිවාර්යයෙන්. මනස කඩා වැටුනම ඔව්. අසනීපෙත් එක්ක ඔක බුදුරජාණන්සේ පෙන්වන්නේ එක උලක් යනවාම තව උලක් යන ගත්තා වගේ. ඔව්. කායික වාපු ලෙඩේ ඇවිල්ලා එක උලක්. එහෙමයි. මේ අද කතා කරපු දේශනාවේම සල්ල කියලා කියවන උල. එහෙමයි. එතකොට දැන් කයට ආපු වේදනාව කියන එක උලක් ගැනීම නිසා තව උලක් යන ගන්නවා මානසික උල. එහෙමයි. ඒතර මේකේ මානසික උල ගලවන්න පුළුවන්. කායික උල විඳින්න වෙනවා. එහෙමයි. හැබැයි මේ මානසික වල අවබෝධය ඇති කරගෙන ගලව ගන්න පුළුවන් වරුණ. නමුත් වෙන්නේ මොකද්ද? මානසිකව එතන පීඩාව ඇති කරගෙන මනසින් වැටෙන්න වැටෙන්න කායික අසනීපි සෝ වෙන්න පරක්කු වෙනවා. එහෙමයි. කායික අසනීපි. ඒක පරක්කු වෙනවා, තව වැඩි වෙනවා. මොකද මනස ඒකාන්තයෙන්ම බලපානවා කායික රෝගවලට. එහෙමයි. ඔබ වරුණ දන්නවද දියවැඩියාව හැදෙන්න ආහාර බලපානවායි කියලා මිනිස්සු හිතනවන්නේ ලොකුවට. ආහාර එක සාධකයක් විතරයි. මානසික ආතතිය ප්‍රධාන වශයෙන් තියෙනවා. ආතතිය ප්‍රධාන එකක්. ඒ කියන්නේ ආහාරවල කිසිම බලපෑමක් නැතුව මානසික ආතතිය නිසාම විතරක් දේවඩියව හිතෙන්න පුළුවන්. එහෙමයි. නිකන් නෙමෙයි 300 400 500 ගණන් යන්න පුළුවන්. එයාගේ සීනි මට්ටම. එතකොට වරුණ මේ හොඳට මේ මේ ආහාර පැත්තෙන් පාලනයක් කරගෙන ඉන්න මිනිසයාට මානසික පීඩනය නිසා දියවැඩිය හැදෙනවා වගේම ওই දෙකටම නැති ඥාන නිසා එනවත් තියෙනවා. එහෙමයි. ඥාන නිසා එනවා කියන්නේ කෙලින්ම කර්මජ රෝගයක්. කර්මජ රෝගයක්. ඒ කියන්නේ එයා ඒ ඒ විදිහෙම પરම්පරාවක උපදිනවා. එතකොට ආහාරෙත් අපි හිතමු පාලනය කරගෙන. එයා කිසිම විදිහකින් සීනි වැඩි වෙන විදිහට මේ හෝ අඩු වෙන විදිහට නැතුව හොඳ මේ පාලනයකින් ආහාර ගන්නවා. මානසික ආතතියකුත් නැහැ. දෙකම නැහැ. හැබැයි ඥාන නිසා දීවැඩියව හැදෙනවා. අම්මා තාත්තගෙන් ආපු ඥාන නිසා. එතකොට එතනදී පැහැදිලිනේ කර්ම විපාකයක් විදිහටම ආපු එක. නමුත් දැන් ආහාර පාලනයක් නැතුව ගන්න එක කර්මයටම බලපාන බෑ වරුණ. හරි. එතකොටවන්න දැන් මානසිකව පීඩනේ කර්ම විපාකයක් කිව්වොත් මේ මනුස්සයාට මානසික පීඩනේ නිදහස් වෙන්න වෙන්නේ නැහැ නේද? කර්ම ගෙවන්න වෙනවනේ. අනිවාර්යයෙන්. කරන්න දෙයක් නැහැ. ඔය මානසික පීඩනෙන් එයාව ගලවන්න බෑ. නිසා අපි කියන්නට ඕනේ මානසිකව ඇති වෙන පීඩනේ කර්මයට බාර දෙන්න එපා. ඒක ඔයත්තන්ට අවබෝධය ඇති කර ගැනීම තුලින් මානසික වෙන ඕනෑම පීඩනයක් නිදහස් කරගන්න පුළුවන්. එහෙමයි. කායික පීඩනේම නෙමෙයි. ඒක ඒක අපිට කර්ම විපාක නිසා කර්මජ රෝග විදියට කායික පීඩා විඳින්න වෙනවා. හැබැයි මානසික පීඩාවට බලපාන විදියට බාහිර පරිසරය සකස් වෙනවා. දැන් මානසික පීඩා කර්මය නිසා එන්නේ නෑම කියලා කියනව නෙමෙයි. ඒක මෙහෙම වෙත හැකි. දැන් උදාහරණයකට වරුණ අපි හිතමු මිනිස්සු චෝදනා කරන්න හැමතිස්සම අපිට අපවාද කරන කර්ම විපාකයක් තියෙනවා. හොඳද? දැන් මෙහෙම හිතමුකෝ සුන්දරී පරිබ්‍රාජිකාව මල්ලස්සේ හංගුවනේ මරලා මරලා ඔව් දැන් ඕකෙදි මිනිස්සු චෝදනා කරානේ භාග්‍යතුන් වහන්සේට මෙහෙමයි බැන්නානේ දැන් මේ බැනපු චෝදනා කරපු බැනුම් අහන්න උනේ මොකක් නිසාද ඒක යම්කිසි විපාකයක් විදිහට අතීත කර්මයක බලපෑමක්නේ එහෙමයි හැබැයි ඒ කර්මයේ බලපෑමට මිනිස්සු බනිද්දී සාමාන්‍ය කෙනෙක් නම් ඒ શબ્ද ඇහිලා මනසින් වැටෙනවා එහෙමයි භාග්‍යතුන් වහන්සේ මනසින් වැටුණාද නෑ නෑ අන්න කර්ම විපාකෙටත් මානසික පීඩාවක් පැත්තේදී බලපෑම් කරතේ. ධර්මයේ ඔස්සේ. අවබෝධය ඇති කරගත්ත කෙනා කර්ම විපාක එනවා. මෙහෙන් බනිනවා. මෙහෙන් අපවාද කරනවා. හැබැයි එයා මේ පීඩනේ මනසින් විඳින්නේ ඒ එයා එතනදී ධර්මයේ තුලින් හිත සකස් කරගෙන. ඒත් අපි හිතමු කායික පැත්ත. දැන් භාග්‍යතුන් වහන්සේට කායිකව ඔබ දන්නවරුණ සමහරලාවට කොන්දේ වේදනාවක් වේදනාවක් ආවා. ඊට පස්සේ ගල් පතුරක් වැදිලා තුවාලයක් ආවා. ඔව් ඒ වගේ යම් යම් කායික පීඩාපු දැන් තියෙනවා ලෝහිත බක්කන්තිකා රෝගය හදනවා. දැන් ඒ වගේ කායික පීඩනයක් එනකොට අපිට ඒකෙදි බෑනේ මානසික පීඩනේ වගේ මම ධර්මයේ ඔස්සේ අවබෝධය ඇති කරගෙන මේ කායික පීඩනේ දුරු කරගන්නවා කියන්නේ. හැබැයි එහෙම යටපත් කරපු අවස්ථා තියෙනව නේද සොයනස? කායික වේදනාව එනවනේ. වේදනාව මනසට පීඩනයක් කරගන්න නැතිකම නෙවෙයි තියෙන්නේ. ඒ කියන්නේ අපි කායික වේදනාව කියලා හඳුනාගෙන තිබෙන්නේ ඒ තුලින් මනසට ඇති වෙන පීඩාව. කායික වේදනාව මානසික වේදනයක් කරගෙන මං කිව්වේ එක උලක් යනවා ඒක මදිවට තව උලක් යන ගන්නවා කියලා. කායික උල එක උලක්. මානසික උල තව උලක්. එතකොට වරුණ දැන් ඔබට මට කායිකව ඇති වෙන වේදනාව මදිවට මානසිකවත් පීඩා විදිහට උල් දෙකක්නේ. එහෙමයි. ඒතර මේකේ දෙවෙනි උල අපිට ගලව ගන්න පුළුවන්. එහෙමයි. කර්මයක් විදිහට කායික උලක් වැදුනට මේ මානසික වල කර්මයක් කරගන්න ඕනේ නැහැ කියන එක කියන්නේ. එතකොට දැන් ඔය විදිහට දැන් දියවැඩියා විතරක් නෙමෙයි. අදිරුදිර පීඩන, ગેස්ට්‍රයිටිස්. ඔයගේ මිනිස්සු කතා කරන රෝග අතරේ ඔබ විශ්වාස කරන දවරන පිළිකාක් තියෙනවා මානසික පීඩනය නිසා එන පිළිකා. එහෙමයි සනා. ඈ ඒ වගේ මේක අපේ හිතන්නේ නැති විවිධ හන්දිපත් අමාරු ඕ වගේ දේවලුත් තියෙනවා මානසික පීඩනේ නිසා ආපු එහෙමයි ඒව තියෙනවා. එතකොට මේ හැම තැනකදීම වෙන්නේ මොකද්ද? මනස තව තව පීඩාවට පත් වෙන. අර රෝගය හැදුනේත් මානසික පීඩනය නිසා. මනස අවුල් වීම නිසා කායික රෝගය හැදුනා. එහෙමයි. දැන් මොකද වෙන්නේ? කායික රෝග නිසා තවත් මනස අවුල් වෙනවා. එහෙමයි. කායික රෝගය නිසා. ඔව්. ඊට පස්සේ තව තවත් අර රෝගී වැඩි වෙනවා. ඒ රෝගී හැදුනේම මානසික පීඩනයට. එහෙමයි. ඒක හින්දා ලංකාවේ අර ඔබ කියපු විදිහට වෛද්‍යවරු හෙදියන් විශේෂම හෙදියන්. එහෙමයි. රෝගියාව මානසිකව පීඩනයට ලක් කරන්න හරියට කටයුතු කරනවා. අපි මේ වෙලාවේ අහන හෙදියන් නැති හැමෝම එහෙම කියලා කියන්නේ. සමහරව හරි හොඳ අය ඉන්නවා. හැබැයි අතිශයින්ම බහුතරයක් ලංකාවේ හෙදියන් ගැන මට තියෙන ඉතාම අඩු පැහැදීම. දැන් අර නයිටින්ගේල් හෙද නිර්මාතෘවරිය දිහා බැලුවාම පුදුම ශාන්තියක් හිතේ තියෙනවා. ඔව්. ඒක අනිත් පසට යන්නේ කියලා හිතන සමහරලාට. ඔව් අද ඒ කියන්නේ මං ඒත් ඇහුවා තරුණ හෙදියකගෙන් මේ රෝහලක මං මේ ප්‍රතිකාර ලබන වෙලාවේ මං තරුණ හෙදියකගෙන් ඇහුව පුතේ ඕගොල්ලෝ හරි කරුණාවන්තයි. හැබැයි ඕගොල්ලන්ගේ ලොක්කියෝ මහා යක්ෂයෝ කියන්නේ ඇයි කියලා හවම. හරිද? ඇයි ඇයි ඔය මේ මේ මේ ඔතන ලොකු වෙන්න ලොකු වෙන්න ඔය එන්නේ දැන් විශේෂම මොකද්ද පුතා ඔය හෙදියෝ එච්චර මේ ලෙඩ් උන්ට පීඩනේ දාන්නේ ඇයි ඔච්චර කියලා මං විස්තර ටිකක් දරුවෙක්ගෙන් දවසක් ඇහුවා. ඒ ළමයා මට කිව්වා ස්වාමීන් වහන්සේ මේ අපිට හරියට අලුතෙන් ආපු හෙදියන්ට නවක හෙදියන්ට අර පැරණි හෙදියන් නොයේක් විදියට මේ වද දෙනවා. මේ ඉපා කරවනවා, පීඩා දෙනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? මේක හරියට අර මේ විශ්වවිද්‍යාල නවකවාදී වගේ තමයි. හරිද? ඊට පස්සේ මේගොල්ලොත් වැඩි ලොකු වෙනකොට ඔනේ එන නවකයට වද දෙනවා. ඒතර දැන් අපිට නොතේරුණාට වරුණ හෙදියන් හෙදියන් අතරේ අර ඉහළය පහළයට දෙන තෙරපීම් පීඩන එක මේගොල්ලෝ යම් මානසික අවපීඩනයක ඉන්නවා. ඒක පිට කරන රෝගියාගෙන්. හරි. ඒ කියන්නේ හෙදියෝ ලෙඩ්ඩෝ හෙද්දිය ලෙඩ වෙලා. ඊටසේ එක මෙහෙන් රෝගියා කරන. රෝගියාට පීඩනය දෙනකොට එතකොට මොකද වෙන්නේ? රෝගියා මානසික සහනයක සුවතාවයක නැහැ. අන්තිමට අර මානසිකව තියෙන පීඩනයෙන් හින්දා රෝගියාගේ ලෙඩේ තව වැඩි වෙනවා. ඉතින් එහෙනම් මේ වැඩපිළිවෙල මම අතර මේ බොහොම ශාන්තව බොහොම ආදරෙන් ලෙන්ගතුව කාරුණිකව කතිය මට එහෙම හොඳයි හම්බෙලා තිනවරන මහරෝහලේ ජාතික රෝහලේ කොළඹ ජාතික රෝහලේ මම අනිත් බහැර පළාත් වල ගොඩක් අවදා අපි අපිට බොහොම සමීප පුෂ්පාරම්මයානි මහත්මිය හරි කාරුණිකයිනේ වරුණ 2017 මම රියානතුරක් වුණානේ එහෙමයි රියානතුරේදී පුෂ්පා මහත්මිය පුදුම සෙනෙහසකින් මාව බලාගත්ත ඒ වෙලාවේ. ඒ කියන්නේ ඇයට පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා මං රෝහලට එන්න කලින්ම මෙහෙම රියානතුරක් නිසා මාව අරගෙන එනවා කියලා. ඊට පස්සේ තවත් වෛද්‍යවරුන්වත් දැනුවත් කරලා මම කොහොම හරි රෝහ මහා ලොකු අසනීපයක් කියන්නේ අනතුරක් වෙලත් නැහැ. යනට වෛද්‍යවරු දෙතුන් දෙනෙක්ව සූදානම් කරගෙන හෙදියෝ ගොඩක් සූදානම් කරගෙන පුදුම කරුණාවෙන් බලාගත්තා. මම පුද්ගලික රෝහල්වලවත් නැති පුදුම සෙනෙහසක් මට තියෙනවා මේ මේ ජාතික රෝහලේ හෙදියන් පිළිබඳව. එහෙමයි. හැබැයි ඒ ගමම කියන්නේ නහි වේරණ වේරාණි කියන මේ උතුම් බුද්ධ වචන නිසා ගොඩ නැගිච්ච රෝහලක් තියෙනවා කොළඹ පැත්තේ. වෛරෙන් වෛරේ සංසිඳෙන්නේ නැහැ කියන හින්දාම. ඒ කියන්නේ <laughs> තේමා පාඩේ දේශපාලඥයෙක් රටේ හිටපු මේ ජනනායකයෙක් ජපානේ ගිහිල්ලා මේ ඔය ලෝක යුද්ධ තියෙනකොට මේ ගාතාව කියලා රටවල් දෙකක් සම්බන්ධ ඒ වෙනුවෙන් ලැබුණු පරිත්‍යාගය. ඒ වෙනුවෙන් ලැබිච්ච රෝහලක් තියෙනවා කොළඹ. මේ බුද්ධ වචන නිසා හාමුදුරුවරුන්ට කතා කරන්න දන්නේ මේ රෝහලේ සමහර හෙදියෝ. ඉතින් මට ඊයේ පෙරේද අත්දැකීමක් තියෙනවා. මම එක ස්වාමීන් වහන්සේ නමක් MRI පරීක්ෂණයක් තියෙනවා. උන්වහන්සේගේ අසනීප බලලා ඒ ඒ වියදම් හියදම් ඔක්කොටම අවශ්‍ය උපකාර ටික කරන්න කියලා මම වැඩියා. ඉතින් ඒ වෙලාවේ මේ අපිව පිළිගත්ත විදිහ ඇතුලේ පවා කියන ස්වාමීන් වහන්සේ කොටින්ම ස්වාමීන් වහන්සේ නමකට එතනදී භික්ෂුවකට වමනා කරන මේ උපකාරයකටවත් භික්ෂුවකට භික්ෂුවක් වශයෙන් අවශ්‍ය කරන උපකාරයකට මොනම විදිහකින් උපස්ථානෙට කවුරුත් ඉන්න බෑ කෙනෙක් දැන් ඕන රෝහලක උපස්ථානයකට කෙනෙක් ඉන්නවනේ එතකොට දැන් සමහරලාට මේ ස්වාමීන් වහන්සේට අවශ්‍ය කරන මේ අපි හිතමු මුදල් පරිහරණය කරන්න නැති සිල්වත් ස්වාමීන් වහන්සේ නමකට එතෙන්දි කැපකරුවෙක්ගේ උපකාරය අවශ්‍ය වෙනවා. ඉතින් හාමුදුරුවරුන් උදෙසාම හැදිච්ච මේ හාමුදුරුවරු උදෙසා උපකාර කළ යුතුම රෝහල ලංකාවේ එකම රෝහල මොකද බුද්ධ වචනයකට පින් සිද්ධ වෙන්න ලැබිච්ච දායාද රෝහල ඔයිට වැඩිය හිත කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒකෙන් අපිට තේරෙනවා මේ ලංකාව ඇතුලේ මේ මේ හෙදියන් කටයුතු කරන විදිය ගැන බහුතරයක් මිනිසුන්ට තියෙන ආකල්ප එච්චර හොඳ නෑ. හොඳ නැහැ. ඒක වෙනස් වෙවි නේද? වෙන්න ඕනේ. වෙන්න ඕනේ. වරණ මේක අපි දකින්නේ වෙන රටවල් වල මම මම ඇතම් රටවල් වලදී ප්‍රතිකාර ලැබුණොත් අපි විදේශික වෙලත් මේ ස්වදේශිකයටත් විදේශිකයටත් පුදුම කරුණාවෙන් කටයුතු කරන හෙදියන් අපිට විදේශ රටවල මුණ ගැහෙනවා. හෙදියන් කෙසේ වෙතත් අපේ ලාංකිකයන් පිළිබඳ පෙර අපිට තිබුණු පූර්වාදර්ශය තමයි ලංකාව කියන්නේ ආගන්තුක සත්කාරයේ ඉහළම රට කියලා. ඔව්. <laughs> ඒ තත්ත්වයවත් තියාගෙන දැන් විදේශිකයෝ හදාගෙන මිනි ලෙඩ්ඩුන්ගේ හිත සංසුන් වෙන විදිහට. ඉතින් ඒ ලෙඩාව තව මනසින් වටන්න නැති වෙන විදිහට ඕන් කටයුතු කරනවා නම් ඇයි අපි මේ ධර්මයෙන් පෝෂණය වෙච්ච රටේ අපිට ඒක හදාගන්න බැරි? කියන්නේ උලක් කැනිලා ගිය කෙනාට තව උලක් අනින්න එපා ඔබ. මේක අත්‍යවශ්‍ය දෙයක්නේ. මේක කායික අසනීපේ සුව වෙන්න අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඒක හොඳයි අපි කතාවට මෙතනට එකතු වෙච්ච එක වරුණ. එහෙමයි. ඔබ මොකක් හරි අහන්න කියලා මම නැවැත්වුවා. සවනස මම ඔබ වහන්සේකින් දැනගන්නට හැදෙන්නේ අපේ අසනීපයක් වුණාම මොකක් හරි කායික පීඩාවක් ඇති වුණාම ඒකට ප්‍රතිකර්ම ලබන්නට යනවනේ. ඇතැම් වෙලාවට නිර්වින්දනයක් දෙනවා. ඉන්ජෙක්ෂන් එකක් ගහනවා නැත්නම් එන්නතක් විදිනවා අපිට එක්ක සිහිසුන් වෙන්න. සිහිසුන් එක අපි ටිකක් තියමුකෝ. ඊට මෙහා හිරි වැටෙන්න. දැන් එතකොට එහෙම හිරිවට්ටලා අපේ ඒ කරන කටයුතු වෛද්‍ය කටයුතු කරනවා. එතකොට අපිට රිදෙන්නේ නැහැ. මේ එතකොට මේ මොළයනේ එතකොට අපි හඳුනන්නේ මේකට හේතු වෙලා තියෙන මොළයට යන සංඥාවක් විසන්ධි කරලා ඇතිනේ. එහෙම වෙන්නේ නැතිනේ. එතකොට මනසයි මොළයයි අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද සහ මේ ධර්මානුකූලව මේ මේ මේ කාරණා පොඩ්ඩක් විග්‍රහ කළොත් එහෙම දැන් අපිට මානසික පීඩාවක් අපි මනසින් අල්ලාගෙන තියෙන එකද අර දැන් ගිරිමානන්ද සූත්‍රය හරි බොජ්ජංග දේශනා හරි අපි කියනකොට දැන් අපි බුද්ධ කාලීන සමාජයේත් අහල් තියෙනවා යම් යම් රෝග පීඩාවන් යටපත් කළා කියලා. යටපත් කළා කියන එතන මානසිකවනේ නම් යටපත් කරන්නට ඇත්තේ. යටපත් නිකලේ හොඳ කළා නෙමෙයි යටපත් කළා. ඒතර මානසිකව යම් යටපත් භාවයකට පත් කරන්න පුළුවන් වෙන්නේ මානසික ශක්තිමත් භාවයේ. එතකොට ඒ වගේ දෙයක්ද එතකොට මේ එන්නතක් මාර්ගිනස් කරලා තියෙන්නේ. මනසයි මොළය අතර සම්බන්ධයක් තියෙනවද? නෙවර්න සාමාන්‍යයෙන් නිර්වින්දනයක් කළාය කියලා කියන්නේ එතන ස්වභාවය තමයි වරුණ කෙනෙකුගේ හිත බවාංගගත කරනවා. භවංගගත කරනවා කියන්නේ මූල හිතට ගන්නවා. හිතක මේ හරියට ගත්තොත් හිත ක්‍රියාකාරී වෙන අවස්ථාවයි හිත නිදියගෙන ඉන්න අවස්ථාවයි කියලා කමුකෝ හිත නිදියගෙන. ඔව්. හරිද? අපි නිදියන කතාවට ගලපන්න එපා. හිත නිදියනවා කියලා කිව්වේ දැන් අපි දවස තිස්සේ වැඩ කරලා කරලා කරලා අපි යම් අවස්ථාවක නිදිය ගන්නවා කියන්නේ වැඩ නවත්තන එකනේ. එහෙමයි. නමුත් නින්දෙදි හිතේ ක්‍රියාකාරීත්වය නෙමෙයි මෙතන කියන්නේ. හිතත් හිතමුකෝ වැඩ කරන අවස්ථාව වීතිසිත හරි. හරි. හැම සිතෙම ක්‍රියාත්මකයි. හිතේ වීතිසිත. එතකොට හිත නිදිය ගන්න අවස්ථාව වගේ හිතේ තියෙන මූල ස්වභාවයට එනවා වගේ තමයි භවංග ස්වභාවය. හ්ම්. දවස් 30 දුවන වාහනයක් පාක් කරා වගේ හිතමුකෝ. ඒ වගේ තමයි හිත. පාකින් එක. දැන් ට්‍රිවිල් පාක් තියෙනවා වරුණ. ඔව්. ට්‍රිවිල් පාක් එකේ ට්‍රිවිල් එක මේ පාක් එකේ නවත්තන්ගෙන ට්‍රිවිල් මං කියන්නේ. නැත්නම් දැන් ඔය මේ මොබයිල් කියන්නේ දුරකතන යදවුමක් කරහා යන ට්‍රිවිල් තියෙනවා ඒක යන යන තැනට හයර ගන්න. නමුත් අපි දන්න පරණ ට්‍රිවිල් පාක් එකේ වීල් එකේ හැටි තමයි එයාට නිශ්චිත නිශ්චිත පාක් කරන්න තැනක් තැනක් තියෙනවා. මෙයා මොකද කරන්නේ? කොහේ හරි හයර එකක් ගිහිල්ලා ආවයි කොහේ ගියත් එතෙන්ට එනවා. ආයෙ වෙල පාක් කරනවා. ඔන්න ඔයගේ මේ හිත ඔය විඳීම් දැනගන්න ඔක්කොම කර කර නැවත භවාංග වෙනවා. එතකොට භවාංග සිතක ස්වභාවයටපත් කරා කියන්නේ ඔය නිර්වින්දනෙත් තියෙන්නේ ඒ භවාංග ගත කරනවා. ඉතින් එතකොට එතෙන්දී මොන විදිහකවත් වේදනාවක් ඇති වෙන්නේ. හිරිවට්ටනවා කියන්නේ ඒක නෙමෙයි. ඔව්. හිරිවට්ටුවා කියන්නේ ඒ ප්‍රදේශය ආශ්‍රිතව ඇති වෙන විඳීම දැනගන්න. අඩපණ කරනවනේ. ඔව්. ඔව්. එතකොට මේ නමුත් සිහි නැති කලා කිව්වට පස්සේ එයා ඒ සිහි නැති කරන්නට පෙර සහ සිහි නැති කරපු සිහිය නැවත ගන්න වෙලාව. ඉතින් සිහිය පවතින හිතද හිතද ප්‍රධාන කරගෙනද? නෑ වරුණ හිත හිත නැති කරන නෙමෙයි. ඒක තමයි කියේ හිත තියෙන. දැන් දැන් නිදිය ගත්තා කියන්නේ මිනිහා හිත හිත ප්‍රධාන කරගෙන හිත අඩපණ කිරීමක්ද ඒ කරලා තියෙන්නේ. අඩපණ නෙමෙයි. අඩපණ නිදි කරලා. නිදි කරලා. හිත නිදි කරලා. හිත නිදි කරලා කියන වචන කිව්වේ ඒකයි. ඔව්. එයාව නිදි කරලා නෙමෙයි. ඔව්. හිත නිදි කරලා නිදි කියන වචනේ උදාහරණයට ගත්තේ ඒ කියන්නේ නිදි කියන වචනේ සුදුසු නෑ භවාංග කියන වචනේ කියන්නේ ඒකයි භවාංගේ මොන වගේද කියන එක ට්‍රිවිල් පාක් එකකින් කියුවේ එහෙමයි එයාගේ පාක් එකට ගෙනත් දැම්මා ඒ කියන්නේ මේ බැලුවාම එතකොට මේ හැමදේටම හිතනේ හිත වේදනාව ඇති වෙන්නත් නැති වෙන්නත් කායිකව මං කියන්නේ වේදනාව ඇති වෙන්නත් නැති වෙන්නත් හිතනේ එතකොට ප්‍රබල වෙලා අනිවාර්යෙන් එතකොට මේ අපේ මේ ලස්සන උපමාවක් තියෙනවරණ මේක හැබැයි විස්තරාත්මකව සාකච්ඡා කරන්න ඕන එක අපිට කාලය වෙලාවනේ කෙටි වෙලාවක් තියෙන්නේ. මිනිස්සෙක් ගහක් යට නිදියගෙන ඉන්නවා. හරිද? මේක මේ අටුවාවේ තියෙන ලස්සන උපමාවක්. ගහක් යට නිදාගෙන ඉන්නකොට හොඳට අඹත් හැදිලා තියෙනවා ඉදිච්ච අඹ. එහෙමයි. මේ මෙයාගේ කනට ඇහෙන මානේ හයියෙන් සද්ද ඇහෙන විදිහට මෙතන ඉදිච්ච අඹ ගෙඩියක් වැටෙනවා. එහෙමයි. ඒ අඹ ගෙඩිය වැටෙනට පස්සේ මෙයා නැගිටලා ඒ දිහා බලනවා. අවදි වෙලා සද්දෙට. ඔව්. පස්සේ කියන්නේ අවදි වෙන එක එක අවදි වෙලා ඊට පස්සේ S2 ඇරලා බලනවා. එහෙමයි. බලනකොට අඹ ගෙඩිය තියෙනවා. ඊට පස්සේ මෙයා අඹ ගෙඩිය අතට ගන්නවා. අරගෙන මේක ඉදිච්ච එකක්ද කියලා බලනවා. හොඳයි. මේක ඊට පස්සේ ඉදිච්ච එකක් කියලා මෙයාට නිශ්චිත කරගන්නවා. තහවුරු කරගන්නවා. හරිද? ඒක ඉඹල බලලා. එහෙමයි. පස්සේ මෙයා මේක දැන් ඉදිච්ච එකක් නේ මෙයා ඒක අනුභව කරනවා. ඔව්. අනුභව කරනකොට අර කටේ ගෑවිලා ඉතුරු වෙච්ච ටිකත් ඔක්කොම කෙලත් එක ඒකත් ගිලිනවා. ගිලලෙවර වෙලා මෙයාම නිදා ගන්නවා. හඳුද? හිත හැමතිස්සෙම ඔය චිත්ත වීති ඔන්න ඔය අර ඇහැරිලා බලලා ඉදිච්ච එකක් බව මේ දැනගෙන ඒකත් ඉඹල බලලා නිශ්චය කරගෙන අනුභව කරලා කෙලට් කෑවිච්ච ටිකත් ගිලලා ආයි නිදිය ගත්තනේ අන්න ඒ වගේ තමයි මේ හිතක හැමතිස්සෙම වීති වීති සිතක් ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ අර දැන් ඔතන අර හඳුනාගත්තේ මේ ඉදිලා. ඔව්. ඉදිලා කියන්නේ මේ ඉදිලා. මේකේ සුවඳ ආග්‍රහණය කරලා බලනවා ඉඹලා. ඔව්. ඒක නිශ්චය කරගන්නවා. මෙන්න මේ වගේ තමයි මේ විඳීම් ඔතන මම කාලේ නැති නිසා මේක එකින් එක එකින් එක කොටස් කඩලා කියන්නේ නැත්තේ. ඒකේ මේ දැන් අර ජවන සිත් කියලා කතා කරන එක උපමා කරනවා තනදී කනවා වගේ කියලා. හරිද? ඔක්කොම කරලා ආපහු නිදා ගන්නවනේ. ආපහු නිදා ගන්න එක ආයි භවංගගත වෙනවා වගේ. දැන් භවංගේ තමයි මේ කියන්නේ නිදියගෙන හිටපු කෙනා තමයි ආයි නැගිටලා කාලා භවංගේ හැරෙනවා, හැරිලා කාලා කරලා ආයි නිදාගත්තනේ. ඕකම තමයි වෙන්නේ. දිගටම ඕක වෙන්නේ. දිගටම ඕක වෙනවා. දැන් අතෙන්දි වෙන්නේ කෙලින්ම නින්දටම දැම්මා වගේ. ඉතින් ඔය සිතක් සමහරලාවට මට මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා දැන් මේ එක්තරා මහත්මියක් ඔක ආරංචි වෙච්ච එක සිද්ධියක් මෙහෙම මේ ඕස්ට්‍රේලියාවේ මෙයා ඔය කන්ද පෙරිත එක ගාතාවක් නිතරම කටපාඩම් කරන කෙනෙක් හැමතිස්සෙම හිතේ මේ විතරක කර කර ඉන්නවා එහෙමයි මොකද්ද ගාතාව සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කියවලා සබ්බේ භද්‍රාණි පස්සන්තෝ මාකංච පාපමාගම එහෙමයි මේ සියලු ඉපදිලා ඉන්න සත්වයෝ ප්‍රාණීන් සියලු දෙනාම මේ සෝපත්වත්වා කියන එක කෙටියෙන් කියන්නම් සෝපත්වත්වා කියන එක සියලු සත්‍ය සෝපත්වත්වා කියන එක තමයි මේ ගාථාව තුළ කියන්නේ මේ ගාථාව මෙයා හැම තිස්සම විතරක කර කර නොමෛත්‍රියක් විදියට වරුණ මෙයා මේ සිහි නැති කරනවායි කියලා දැන් හොස්පිටල් එකේ ඉන්නකොට දැනගත්තනේ ඒ වෙලාවේ මෙයා සිහි නැති කරන කලින් ගාථාව විතරක කර කර ඉඳලා සිහි නැති කරපු දෙන් එතකම් මම මොකද සමහරු සිහි නැති කරලා තියෙන අතරේ අතරම මේ සත්කම් වලදී එහෙම ජීවිත නැති වෙනවනේ. ඒ කියන්නේ එයාගේ සිහි නැති කරන්නට පෙර අවසාන මොහොතේ හිත හසුරපු විදිය හරිම තීරණාත්මකයි. එහෙමයි. හරිම තීරණාත්මකයි. එහෙමයි. චුස්සිතට බලපාන. ඕ එතනදී අපි කියමු හරිම තීරණාත්මකයි කියලා. හරිද? එතකොට මෙයා දැන් ඒ වෙලාව හොද්ද සිහියෙන් ඉන්නවා අර ගාතාව හිත හිත. එහෙමයි. වරුණ මෙයාගේ සැත්කම කොහමරි දවසකට වැඩි කාලයක් ඔය සිහි නැති කරලා ඉඳලා තියෙනවා. හරි පුදුමයි. මෙයා සිහි එනකනුත් අර ගාතාවම රිපීට් ලූප් වෙවි. ඒ ගාතාවම දිගටම සිහි කරමින් ඉඳලා තියෙන සිහි නැති කරපු වෙලාව තුල. කියන්නේ සිහි නැති වුණා කිව්වට සිහිය තිබෙන වේදනාවල් කිසි දෙයක් නැහැ. මෙයා අර ගාතාව විතරක් විතර කර කර ඉන්නවා. එතකොට දැන් ඔතන ඇත්තටම හිතන්න තරම් දෙයක් තියෙනවා. සිහි නැති කිරීම තුළ අපි භවාංගගත කරනවා කියලා කිව්වනේ. හැබැයි ඒ දැන් සිහි නැති කිරීම කියන එක මේ වෙලාවේ වෛද්‍යවරු ගන්න එක්තරා ක්‍රියාකාරී උපක්‍රමයක්. ඒ උපක්‍රමය ඒකාන්ත කරලා භවාංගගත කරනවා ම කියලා නිශ්චිතව කියන්නත් බෑ කියන එකට එක සාධකයක් මේ අම්මට වෙච්ච දේ. හරිද? භවංගත වෙලා නැහැ. නෑ ස්වභාවයෙන් භවංගගත කරනවා. හැබැයි ඒක හැම කෙනාටම ඒ විදිහටම වෙනවද කියලා හිතන්න පොඩි ඉඩක් හදනවා මේ වෙච්ච දේ තුළ. ඒතර මේ අම්මා අවදි වුණාට පස්සේ අර මං කිව්වේ මේක ඕස්ට්‍රේලියාවේ වෙච්ච සිද්ධියන්නේ. ඔව්. එයාගේ හිත හදන්න අර උපදෙස් දෙන කෙනෙක් එනවා. හරිද? එයා ඕස්ට්‍රේලියානු ජාතික. මෙයා ඇවිල්ලා මේ අම්මට කියනවා ඔයා කොහොමද බයක් තියනවද කොහොමද ඔයාගේ හිතේ තත්ත්වය කියලා අහනකොට මේ අම්මා අරයට උපදෙස් දෙන්න ගත්තා. හිතන්නේ. මේ හිතේ හයිය ගැන. ඊට පස්සේ අරයා පුදුම වෙලා කොහොමද ඔයා මෙච්චර ශක්තිමත් හිතලා තියෙන්නේ කියලා. මෙයා කියලා තියෙනවා මම ධර්මය අහනවා මෙහෙමයි කියලා. ගොඩාක් ශ්‍රද්ධාවෙන් එයා කටයුතු කරන හැටි හිත හසුරන හැටි කියලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය තුළ අපි හිත හයිය කරගෙන තියෙන්නේ කියලා. ඕනෙ ලාවක මරුණත් ඒකට හිත සූදානම් කියන එක. ඉතින් ඇය පුදුම වෙලා තියෙනවා ඒ ඒ ඒ උපදෙස් දෙන්න නැගෙන අන්තිමට උපදෙස් ගත්ත කෙනෙක් වෙලා. ආ අර අර සමිනිස්සු අතර ඉන්නනේ සමහර අය ඉන්නනේ මුරණ්ඩු අය. මොනවා කළත් দমনය වෙන්නේ නැති. ඒ වගේ හොඳ පැත්තට වෙන්නේ නැති මේ. ඒ කියන්නේ බබෙහෙත් දීලා හරි මොනවා උපක්‍රමයක් යොදලා හරි නවත්තන්න හැදුවට හොඳ පැත්තේදී ඊට වැඩිය ප්‍රබල ශක්තියක් ගොඩනගාගෙන තියෙනවා ඇති. හිතේ. හිතේ. ඔව් ඒක ඒක දැන් ඔය අපි ඔය කියනවානේ වයසක මිනිස්සෙක් හරි දුබල හිත. එහෙම නැහැ. එයාගේ හිත මහා චණ්ඩි හිතක් කරගත්ත හැකි ධර්මය තුල. ධර්මය තුල. මේ චණ්ඩි කියන්නේ හොඳ පැත්තට. දැඩි. ඒ කියන්නේ අකුසලයට හිත වැටෙන්නේ නැහැ. හිත මනසින් කඩා වැටෙන්නේ නැහැ. මොන තරම් බැන්නත් ගණන් ගන්නෙත් නැහැ. එයා හිතින් ශක්තිමත්. එහෙම ඒ ඒ හිතම අපි හදාගන්න ඕනේ වරුණ. තව කොතෙක් කතා කරන්නට තිබුණොත් හොඳද කියලා ඔබට හිතෙනවා ඇති. හැබැයි හිත පොඩ්ඩක් නවත්ත ගන්න අපි <laughs> ලබන සතියේ තව කතා කරමේ සම්බන්ධව මේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සමග කතා කරන ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ ෂඩ අසාධාරණ ඥානවල තිබෙන්නා වූ මහා කරුණාව පදනම් කරගත්තු දේශනා මාලාවේ අපි නොසිතූ දේවලුයි මේ අහන්නේ. අපි මෙච්චර කාලයක් නොඇසූ දේවලුයි මේ අහන්නේ. ඒ නිසා ඔබේ හිත තවත් ශක්තිමත් කරගන්නට මේ හොඳ අවස්ථාවක් වේවි. හැමදෙරනේ සමුගන්න මොහොතේ බවුන් පැලස්ස පිළිබඳව සිහිපත් කළ යුතු දෙයක් තිබෙනවා නම් අපේ ශ්‍රාවකයෝ බොහොම කැමැත්තෙන් ඉන්නේ පිළිබඳ දැනගන්න සහ ඒක පණිවිඩයක් තියෙනවා. ඔව්. ගිය සතියේත් කතා කරලා කෙනෙක් කිව්වා භාවනා කරන්න අපිට අවස්ථාව ලැබෙන්නේ කවදාද කියලා. සතුටුදායක පණිවිඩයක්. <laughs> ඒ පළවෙනි වැඩසටහන අපි පටන් ගන්න වරුණ ඔක්තෝබර් 2 වෙනිදා සවස ඇතුළත් වෙන්නේ යෝගීන්. ඔක්තෝබර් දෙවෙනිදා ලබන මාසේ ලබන මාසේ දෙවෙනිදා ඔව් එතකොට මේ හිතුමනාපේ ඕනම කෙනෙකුට එන්න පුළුවන්ද නැත්නම් ඒ සඳහා දැනුවත් කරනවාද දෙවෙනිදා සවස් අපි ඇතුළත් කරගන්න යෝගීන් ප්‍රමාණය තුන්වෙනිදා පාන්දර ඉඳලා අපේ තියෙන කාලසටහනට අනුව එහෙමයි 10 වෙනිදා උදෑසන දක්වා පුහුණුවේ යෙදিলা 10 වෙනිදා උදෑසනේ යයිට ඒ කියන්නේ තුන්වෙනි සෙන්සුරාදා ඉඳලා 10 වෙනි සෙන්සුරාදා වෙනකන් තමයි වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ පළවෙනි වැඩසටහන. එහෙමයි. එතකොට තුන්වෙනි සෙන්සුරාදා ක්‍රියාත්මක ආරම්භ කරාට දෙවනිදා සිකුරාදා සවස තමයි යෝගින් ආයතනය තුල නවාතෙන් ගන්න ඕනේ. එහෙමයි. මොකද මේක නේවාසික පුහුණුවක් නිසා හිමිදිරි පාන්දර අපි හතරහමාරට සමූහ භාවනාව පටන් ගන්නවා ශාලාවේ. ඉතින් වරුණ පළවෙනි වැඩසටහන අපේ වැඩිහිටි තන්ට වැඩි මුල් තැනක් දෙනවා. ඒ කියන්නේ වයස වෙනුවෙන් මොකද ඒ ඕනෑම කෙනෙකුට පුළුවන්ද කොහොමද මේ පිළිබඳව මෙහෙන් දැනුවත් කරලා නැත්නම් මේ ආයතනෙන් දැනුවත් කරලා ගෙන්නන පිරිසක්ද ඉන්නේ අපි කලින් ඉල්ලීම් කරපු දැන් ඉල්ලීම් කරපු විශාල පිරිසක් ඉන්නවනේ එහෙම අපි හිතුවා පළවෙනිම වැඩසටහන පිරිමි අය අතරින්ම ගන්න වරුණා එතකොට අම්මලා ඒකෙදි හිතට දුකක් ඇති කරගන්න එපා දැන් වෙනම නම් ලබා දෙන්න කියලා තියෙනවා ඒ නම් ලබා දීපු බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අය අතරට මේ වෙලාවේ අපිව අහන අයත් නම් ලබා දෙන්න පුළුවන්. වරුණ පිරිමි ඇත්තන්ට මේ වෙලාවෙත් හිතට සතුටක් වෙනවා මට මේ පුහුණුවට යන්න ඕනේ කියලා නේවාසික පුහුණුවට තමන්ගේ හිත ශක්තිමත් කරගන්න ධර්ම අවබෝධයට අවශ්‍ය කරන විදිහට හිත පදම් කරගන්න බවුන් පැලැස්සෙන් ලැබෙන පුහුණුව ඔබ මේ බොහොම බලාපොරොත්තුෙන් හිටියේ පුහුණුව අපි මෙතන මොකද්ද වැඩසටහන කියලාවත් ලොකුවට කියන්නේ නැත්තේ අපේ ශ්‍රාවක ශ්‍රාවිකාව දන්නවා දැන් මේ වෙනකොට මොකද්ද අපි කරන්න කියන එක ගැන ඉතින් ආරාධනා කරනවා අද දවසේ මේ විශේෂයෙන්ම මේ වැඩසටහනට සහභාගී නොවමනාව තියෙන පිරිමි ඇත්තන්ට කතා කරන්න පුළුවන්. වයස ප්‍රශ්නයක් නැහැ. වැඩි හිටියන් නම් ගොඩක් හොඳයි. වැඩි ඉඩක් අපි දෙනවා වැඩි හිටියතන නමුත් වයස ප්‍රශ්නයක් කරගන්න එපා. ඔබ වැඩි හිටියෙක් ඉන්න මනසේ එතකොට හොඳයි. <laughs> අපි ඒ සඳහා දුරකථන අංක සිහිපත් කරා නම් ඔබට පුළුවන් කතා කරන්න 071 17 365 345. 07117 365 345 දුරකථන අංකය. ඒ වගේම මේ අංකෙත් ඔබට ඒ සඳහා අවස්ථාව තිබෙනවා. මේ අංකෙ කතා කරලා විස්තර දැනගන්නට පුළුවන් 033යි 22යි 39යි 345. 033යි 22යි 39යි 345 දුරකථන අංකයත් ඒ සඳහා විවෘතව තිබෙන්නේ. පොදුවේ අපේ පිරිමි පාර්ශවයට ප්‍රථම වැඩසටහනට ආරාධනා කරන ඉනික් බෙතිව කාන්තාවන් ශ්‍රාවිකාවන් වෙනුවෙන් අවස්ථා උදා කර දෙන්නට අපි හැමදාම හස සූදානම් ඔබ බලාපොරොත්තු වෙන සිටි බවුන් පැලස්ස තුල හිත හදන වැඩපිළිවෙලට යොමු වෙන්න තේ සඳහායි මේ මංගල අවස්ථාව ඔබට හිමිවන්නේ ඒ සඳහා ඔබට ආරාධනා කරමින් අද සෙනසුරාදා සිටින තසුපින් අපි සමුගන්නවා අපි ගෞරවනීය ආරාධනෙන් අද වැඩසටහන වෙනුවෙන් වැඩම ආවදාළ උඩුගම්පල හෙන්දි මහර ගම්පහ බවුන් පැලස්ස නිර්මාතෘ පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා උතුම් වූ ධර්මාවබෝධය පිණිසම මේ කුසල් පාරමිතා වේවායි කියා ප්‍රාර්ථනා කරමින් වැඩසටහනින් සමුගන්නෝ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා